ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ තවත් දවසක තවත් ධර්ම දේශනාවක් සඳහා කාලය එළඹිලා තියෙන්නේ ඒ ධර්ම දේශනාව සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ අරිය ශාවකෝ इति පරිසංචික්කති යේච ditta ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච ditta ධම්මිකා සංඥා යාච සම්පරායිකා සම්මා යේච දිට ධම්මිකා රූපා යේච සම්ප්‍රායිකා රූපා යේච දිට ධම්මිකා සංඥා රූප සංඥා යාච දිට ධම්මිකා සම්ප්‍රායිකා රූප සංඥා යාච ආනෙන්ජ සංඥා සබ්බා පඤ්ඤා යතිත්තා අපරිශේෂා නිරුච්ඡanti ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චඤ්ඤායතනಂತಿ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධික pāli වාග්මාලාවක් පාඨයක් අද දවසේ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් තියාගත්තා මේක තමයි මේ සර්වඥාන්සේගේ එක්තරා දේශනා විලාසයක් යම් කිසි කෙනෙකුට මෙතන යම් කිසි කෙනෙකුට කියනකට වඩා පූර්ණ කාලීනව භාවනා කරන කෙනෙකුට කියන්න පුළුවන් ගැඹුරක් තේරුම් කරලා දෙන්න ඕනේ වෙනකොට සර්වඥාන්සේ හොඳට කාටත් තේරෙන දන්නා තැනකින් පටන් ගන්නවා. පටන් අරගෙන ඒක පිළිබඳව විස්තර කියලා කියලා ඒ විස්තරය තේරුම් අරගෙන ඒ විස්තරයට අනුව තමන් හැඩ ගැහින්න ලෑස්ති වෙච්ච එකනා ලේස මාත්‍රයක් හරි කමන්නේ ඒක සම්බන්ධව ප්‍රත්‍යක්ෂයක් ලැබ ලැබුවට පස්සේ ඒ කියන මූලික පන්තියේ ආරම්භක අවස්ථාවේ ඒ කියන දේ තේරුම් ගත්තට පස්සේ ඒ අත්දැකීම එයා ලැබුව අත්දැකීමම පදනම් කරගෙන ඊගා පාඩම කියලා දෙනවා එතකොට ඊගා පාඩම කියනකොට ආයසරයක් අර මුලින් ඇති කරගත්තේ අර සාමාන්‍ය දැනුම පදනම කෙටියෙන් මතක් කරලා ඔන්න ඒක උඹට තියෙනවා නම් ඒකෙන් මෙන්න මෙතෙන්ද එන්න පුළුවන් කියලා අනිත් දවසේ දෙක කියලා ඒ දෙක මත ඉඳගෙන තව එකක් කියලා දෙනවා එහෙම එහෙම එක මත එක මත එක يعني අනුපූර්ව ප්‍රතිපදාව කියලා නැත්නම් අනුපූර්ව ක්‍රමයක් කියලා හිතා ගන්න බැරි ගැඹුරකට අඬ ගහගෙන යනවා ඒ අට ගහගෙන යනකොට තේරෙනවා බුදුහාමුදුර කොච්චරත් නම් බණහන කෙනාගේ මනස ගැන බණහන කෙනාගේ දැනට තියෙන මානසික தત્ත්වය සහ අත්දැකීම් පිළිබඳව කොච්චර අවධානයකින් අවබෝධයකින් තා සංවේදී භාවයකින් කටයුතු කරන්නේ. ඒ නිසා අහගෙන ඉන්න එක්කනත් ඒ දක්වන පෙත ඒ අනුපිළිවෙල හරියට කැන්දේ ගල බේරන්නසේ දුවට ඒක තීරු කරගෙන ගියොත් පොඩි දරුවෙක් කන්දක් නැගෙනකොට ඇඟිල්ල දීලා ඒ දරුවට ඇඟිල්ල එල්ලෙන්න ඇරලා පඩියෙන් පඩිය පඩියෙන් පඩිය දරුවා අණ ගහගෙන යනකොට තාත්තා ඒ දරුවා ගැන අවධානය නැවත එයාට නැගින්න ඇරලා කකුල අත දීගෙන යන්නේ කොහොමද? අනිත් වගේ අණ ගහගෙන යamak තියෙනවා. ඉතින් මෙතනදී මේ ආනන්ද සප්පාය කියන සූත්‍රය අපි මේ ඉස්සරහින් තියාගත්තේ. එතෙන්දී සරුවචන වහන්සේ අපි මෙතෙක් කල නැත්නම් මේ පස්වෙනි දවස් දක්වා කරගෙන ආපු ක්‍රමයට ඉස්ලාම කාම සංඥාව මතක් කරලා දෙනවා. මේ සත්‍යව කොහොම කරත් මේ බණ අහන්නේ නැති වෙලාවට, බර භාවනා නොකරන වෙලාවට හිත වැඩ කරන්නේ යම් යම් ආස්ථාවලිෂ කරගන්න අදහසෙන් ඒකට කියනවා මේ මේ දැන් මේ මොහොතේ තමන් මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ කාමය හරහා. ඇහැට රස විඳින්න බෑ රූප නැතුව. ඒ නිසා ඇහි රූපය එකතු වෙලා දස්සන කාමය ඇති කරගන්න. ඊගාවට කාණ්ඩ කවදාකවත් වින්දනයක් ලබන්න බෑ ශබ්ද නැතුව. ඒකට ශවණ කාමය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ නාසය දිව, කය, ඒ එක එකට ගොදුරු තියෙනවා. ඒවට අරමුණු කියලා කියනවා. බාහිර ආයතන කියලා කියනවා. ගන්ධ, රස, පහස. ඉතින් ඒව ලබන එකට සමුල්ලේපන කියනවා. සමුල්ලේපන කාමය මේ ඉතිගිලා අන්තිමට සංසර්ගයේ දෙනවා. දෙන්නේ දෙක එකතු වෙලා කරන දියකිතින් හමාර කර යුතු මේ විදිහට කාමයේ තියෙනවා විවිධ පැති. ඉතින් අපි දවස පුරාවට ජීවිතේ පුරාවට අපි උත්සාහ කරන්නේ මේව වැඩි කරගන්නයි. හොඳ හොඳ රූප බලන්නයි, දර්ශන කාමයේ වැඩි කරන්නයි. හොඳ හොඳ ශබ්ද අහන්නයි, ශ්‍රවණ කාමයේ වැඩි කරන්නයි. ඊගාවට සමුල්ලේපන, සංසර්ග, සම්භෝග ලෙතියෙදිල ගත කරලා ඉතින් අපි යනවා මේ අපෝසත් මේ අදුප්පත් මෙයාට දැනුම තියෙනවා මෙයාට දැනුම නැහැ මෙයාට යමක්මක් කරන්න පුළුවන් මෙයාට යමක්මක් කරන්න බෑ කියන්නේ තන්නේ කර මේ කාමයේ මිනුම් දණ්ඩක් කරගත්ත ලෝකයක් අපට තියෙන නිසා අපිට ඇත්තටම කියනනම් කාමයෙන් පිට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කාමයෙන් පිට යමක් තේරෙන්න හදනකොටම මේ සියලුම තිබුණ හොයාගත්ත සබ්බතරීමේ නැති වෙනවා වාගේ බංකොලොත් වෙනවා වාගේ කාබාසිනියා වෙනවා වාගේ ව්‍යසනයකට ලක් වෙනවා වාගේ මහ පුදුම බයකුත් දැනෙනවා. ඒ මොකද ඒක මේ ඒක එකනගේ දෝෂයක් නිසා නෙවෙයි කිලෝරක් නොදැනෙන සංසාරේ පුරාවට කාමයේම හැදිලා කාමයේම ජීතිලා කාමයේම ජීවිතය. ඉතින් ඒක තමයි සර්වචනාසරත් තිබුණේ. ඉතින් සර්වචනාසි කිසිසේත්ම ඒ කාමභෝගී සත්වයාට දොස් කියන්නේ නැහැ. මොකද ඒක තමයි පටන් ගන්න තැන. ඊට පස්සේ පේනවා දැන් මේවා මේ මොහොතේ මේවා ලබන්න හදනවා විතරක් නෙවෙයි හෙටත් මේවා ලබන්න. මගේ නෑදෑ පරපුරටත් මේවා ලබලා දෙන්න. මමත් යන යන තැන මට ලැබෙන්න අනාගත කාමයකුත් තියෙනවා. මේ ජීවිතා වර්තමානයේ හම්බෙච්චාම අනාගතයක් ගැන සැලසුම් කරනවා. පිට ආයත තමන්ගේ ඇයට ලැබෙන්න සැලසුම් කරනවා. යන යන තැන ලැබෙන්න සැලසුම් කරනවා. ඒ සඳහා විවිධ විවස්ථාවල් අපිට තියෙනවා. විවිධ සමීකරණ අපට තියෙනවා. විවිධ ක්‍රම විදි තියෙනවා. මේ වර්තමානයේ තියෙනක හෙටත් ලැබෙන්නේ. රක්ෂණ සංස්ථා බැංකු ආයතන විවිධාකාර සමාජික සුබ සාධන ආයතන පිටවගෙන ඉරිමේක ශාස්ත්‍රික හැමතේම සම්පූර්ණ ලෝකයක් පිළිබඳ හීනක තමයි ජීවත් වෙන්නේ. ඊවට සර්වචනසේ සඳහන් කරලා තියෙනවා යාච ditta dhammika kama yacha samparayika kama ditta dhamma කියලා කියන්නේ මේ මොහොතේ මේ තමන්ගේ මේ චිත් මේ වර්තමානයේ ඇහත් රූපත් කනත් සද්දත් නාසයේ දිව කයත් සම්බන්ධ කරගෙන ගන්ධ රස පහසින් මේ විදිහට විඳවීමට කියනවා කාම සංඥාව කියලා. ඉස්සරහට ඒව පිළිබඳ කරන අපේක්ෂාව සහ බලාපොරොත්තු නිසා අනාගත කාම සංඥාවකුත් තියෙනවා. කාමයකුත් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒව අපි හිතුවොත් මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේක මේ ඕලාරික රූපී ආත්ම භාවයක් විදිහට ඇහැ කියන රූපයත් බාහිරේ තියෙන රූප රූපයත් කන කියන රූපයත් බාහිරේ තියෙන ශබ්ද රූපයත් නාසය කියන රූපයත් බාහිරේ තියෙන ගඳත් දිව කියන රූපයත් බාහිරේ තියෙන රසත් කය සමස්තයක් වශයෙන් තියෙන කයේ තියෙන සංවේදී භාවයත් බාහිරේ තියෙන සුඛෝභෝගී මේ අඳ කුට්ටු කොට්ට මෙට්ට යාන වාහනක් කියන මේ දේ අගේ කරන්නේ උදාහරණ උත්පන්නාචල සලකන්නේ මේවා තන්නේ ක්‍රම අවබෝධයට තියෙන බාධා වශයෙන් මේ වගේ අබිනිෂ්ක්‍මණයක් අතහැර දැමීමක් කතා කරනවා. ඒ නිසා ඒ කාමයන්ගෙන් අපි පරිේශන මට්ටමට හරි, ඒකට දෙකට හරි, දවසකට දෙකට හරි, තුන හතරකට හරි මේකේ වෙන් වෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් වෙන් වුණාට පස්සේ ඒක වෙනවා කියන එක මේ ලේසි වැඩක් නෙමෙයි. ඒක බොහෝම අමාරුවෙන් කරන වැඩක්. ඒ උන් අපි හිතමු මේ මොනක් කමන්නේ. උණයි කියලා වෙලා කාම වස්තුන්ගෙන් වෙන් වෙලා ඇත්තක වහන ඉන්නකොට කාම වස්තු වෙනුවට ඒ වස්තු කාම වස්තුන් අතහැරියට හිත කෙලස් කාමෙන් යට වෙනවා. තමන් අතහැරලා ආපු වස්තු ගැන කල්පනා කරනවා. මම මෙතෙන් ආවට පස්සේ මට අර දෙය ලැබෙයිද මේ දෙය ලැබෙයිද ගෙදර හිටිය වගේ පහසුකම් ලැබෙයිද හිත මොනවා වේද කියලා වර්තමාන වශයෙන් සහ අනාගත වශයෙන් වස්තුකාමීන අතහැරලා ඒක බොහොම අමාරු වෙන තැනලා දෙන්න නමුත් කෙලස් කාමේ සම්පූර්ණ ඇති ගහතරසේ ලෝකයක්ම වුණා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ යාච දිට ධම්මික කාම සංඥා යාච සම්ප්‍රායික කාම සංඥා කියලා කාමයේ අතහැරෙපෙන්න හරි ඊගාට මේ කාම සංඥාවලුත් එක්ක බුදුම විදියට මේ සටහනක් කරන්න වෙනවා. අපි කිව්වොත් මෙහෙම දිට්ඨ ධම්ම වශයෙන් තියෙන සහ සම්ප්‍රායික වශයෙන් තියෙන කාමය අතහැරීම සීලෙන් කරනවායි කියලා කමු. සීලයක් දැඩිසේ ආරසා කිරීම සඳහා ඒ කෙනා ගෙදර එකද මේ කරන්න බෑ මේ නෑ හැදෑව මෙතන කරන්න බෑ තමන් හම්බ කරපු දේවල් මැදින් කරන්න බෑ එතකොට ඉතින් මට එකේ කරදර වෙන නිසා මම අතහැරලා මම අතහැරලා දාලා දෙවේ එක වේලක් කාලා දෙනියක් වලදගෙන මුදල් අතහැරලා මන්සිල්ලකින් යනවා කියලා එයා වනගත වෙනවා ගහක් මුලට යනවා නැත්නම් මේ වගේ ශූන්‍යකාරට ආපුවම ටිකක් දුන කාම වස්තුකින් අයින් වෙනවා කියන්නේ එබැත්තම් දික්ක ධම්මික සහ සම්පරායික වශයෙන් තියෙන කාමෙන් අයින් වුණා. ඒක නම් දැස් දෙක වහගෙන යා. හිතුවොත් මේ හම්බ වෙච්ච අවස්ථාව මගේ භාවනා කරන්න ඕනේ කියන මම තමයි කයෙන් වචනේ මේවා අයින් වුණාට හිත පොඩ්ඩක් අයින් කරන්න ඕනේ කියලා. ඊතුනොත් අර අයින් කරපු ඒවා කොච්චර භෞතික වශයෙන් අයින් කරාද? ද්‍රව්‍යමය වශයෙන් අයින් කරාද? කාය විවේකේ ලැබුවත් චිත්ත විවේකයක් නැහැ. අරවහා සමානම හිතට වද දෙනවා. අර නැති කරපු දේවල් නැති නාස්ති වෙයිද මම මෙච්චර හම්බ කරලා ඉල්ල මට ඕන දේ මෙහෙදී හම්බ වෙයිද හෙට ලැබෙයිද ඉතින් මම අතලා දුව දරුවට හරක බානට ගන්න ලැබෙයිද ඉතින් මේව කල්පනා කරගෙන ඉන්නකොට අර හිත මුදුම විදියට ගෙදරක දොරක ඉන්නවට වඩා මේ පංච නීවරණ මාර්ගයෙන් හිත පුදුමාකාර පීඩනයකට ලක් වෙනවා පෙලීමකට ලක් වෙනවා තැවීමකට ලක් වෙනවා. මෙතන එක්කෙනෙක් හරි මේ දේ නැත්තම් අත උසලා කියාවි. අනේ ගාන මට නම් එහෙම මොකක්වත් නැහැ මට ගිය ගමන් එන්න පුළුවන් කියලා. එහම අත උසලා කියපුවා කිසිම జగතේ මේ ලෝකේ නැහැ. ඒ නිසා අපි එක එක නැත්ක වහගත්තාම එක එක නාට එන කරදරවලට අපි එක එකනා පුද්ගලිකව හේතු හොයනවා. ඒ තක තීරුකමට තමයි. ඒක හේතුඵල සහිතව වෙන්නේ හිතේ හැටි එහෙම තමයි. නිසා මට ඇද්දක වත්තම ගොඩක් ඉන්නේ කාමච්ඡන්දේ කැමට රුචිකම කැතරකම කියලා යා කාමච්ඡන්දේ ගැන තැවෙන. තව කෙනෙක් කියන මට දැන් වාකත් ගම පුදුම තරහක් එනවා. නුරුස්නා ගතියක් එනවා. මේ ඉඳගෙන ඉන්නේ ඉරියවට කැමතිත් නැහැ. මේ දැනන්න කැමතිත් නැහැ. කණ්ඩ දෙනේ වට කැමතිත් නැහැ. මේ වටේ ඉන්න කට්ටිය දකින්නට කැමතිත් නැහැ කියලාට ව්‍යාපාදේ නෑ. එයා හිතනවා ඒක මගේ දෝෂයක් කියලා. තව කෙනෙක් හිතනවා ගෙදරින් ඇවිල්ලා මේවා කරනකොට නිදිමත එනවා මට හිතගෙන නිින්ද යනවා කියලා. ඉතින් එයා ඒකට තැවෙනවා. තව කෙනෙක් කියනවා මගේ හිත මේ පැත්තකට ලහිලට වෙච්ච කරපු පව් ගැන කල්පනා කරනවා. අනේ මන් දන්න දන්න කාලේ මේ මේ විදිහට අපරාධ කරලා තිනවා, ගිනිගෙඩි දීලා තිනවා, ඕනියම් කරලා තිනවා, තාප කරලා තිනවා, එහෙම නැත්නම් වස්කවි කියලා තිනවා. ඒ තීන් ඒකන තැවෙනවා. එහෙම නැත්නම් හිතනවා මම අනාගතේ ඊට පස්සේ ආයෙ නම් කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ අනාගතේ මම නම් කවදාවත් කාගෙන්වත් බණුන් අහන්නේ නැහැ. අනාගතේ මම මේ මේ විදිහට අනික් අයට මම බණ කියලා දෙනවා. ඉතින් අර හම්බ වෙච්ච වේගය තුල තොරන් ගන්න. ඉතින් තොරන් ගන්න. එහෙම නැත්තම් දැන් මෙච්චර මේ වස්තු අර කබාන දීලා ආවා. අනාගතේ කියන අතහැරියා. මේ වැඩේ අන්තිමට මට තිබුණේකත් නැති වෙනවා මේකත් නැති වෙනවා. හරි පාරද මේ යන්නේ වැරදි පාරද යන්නේ කියලා වෙනම සකවගයක් එනවා. ඉතින් එක එක්කනට පෙළෙන හැම කෙනාම පුද්ගලිකව හිතනවා මේක මගේ දෝෂයක් නිසා තමයි මේ ඉන්නේ. මගේ සීලයක් නැතිකම තමයි වෙන්නේ. මං හරිම කාලකන්ණි. මෙච්චර දෙයක් දීලා ඉල්ලත් මං හිතේ කලක් වෙන්නේ නැහැ නේද? උන් සර්වචන්සේ සතාන් කරලා තිනවා කාමයේ අතහැරලා කාම සංඥාවත් ඔබ පිටිපස්සේ එළවනවා. අපි රෑ යකෙක් දැක්කා හොලමනක් දැක්කයි කියලා දුවන්න ගත්තොත් දුවන්න දුවන්න හොල්මන පිටිපස්සෙන් එනවා. යකත් පිටිපස්සෙන් එනවා. නතර කරලා වැළුවොත් දාඩිය දානවා කලන්තය හැදෙන වැටෙන ඒ නිසා දුවන්න ගත්තොත් එළවෙල වෙනවා. ඒක තමයි බල්ලෙක් එළවන්න ගත්තොත් දිව්වොත් එළව එන්නේ පටන් ගන්නවා. ඒ බල්ලගේ දෝෂයක්වත් දෝනේ කාගේ දෝෂයක්වත් නෙමෙයි. ඒ තමයි ලෝකේ හැටි. කාමයේ ලෝ බැඳ බැඳ පහර දෙන හැටි. ඉතින් ඒක නා මේ මේ ඇවිල්ලා තියෙන කාම සංඥාවයි ධිට්ඨ ධම්මික සම්ප්‍රායක වශයෙන් කියලා ඒ දේ දෙක නැතිකරන්න මම රූප ධර්මය කර්මණු කරනවා. ආශ්‍රස් ප්‍රසාසය ආරමුණු කරනවා. පිබි මහැකිලි මාරමුණු කරනවා. මම සක්මන් කරනවා පය පොළවේ ගැටෙන හැටි බලන්න. මොකද ඒකට හිත තිබ්බහම අර දෝරේ ගලන කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්ද චෝච නැති කරන්න පුළුවන්. ඒ නිසා එකන දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අවසරයි අපිට මේ මේ භාවනා කරනකොට හරියට හිත විලිනවා. මම දැන් මොකද කරන්න ඕනේ කියලා වොත් කියනවා. එහෙනම් Tamanට අල්ලන්න පුළුවන්, අත්දකින්න පුළුවන් දෙයක හිත යොදවලා ඉන්න අමාරුයි. නමුත් සමහර විටක නැලවිල් කවි කියනකොට බබාරණෙන් යනවා වගේ. ඒ ගත්ත රූපේ ඒ අරමුණ කියන්නේ එහෙම නැත්නම් නිමිත්ත හිත හිතනවා. ඒ හිතන හැම චිත්තක්ෂණයකම තමන් දන්නවා දැන් කාමයට වර්තමාන කාමයට අනාගත කාමයට දැන් ගෙවිලා. වර්තමාන කාම සංඥාවත් අනාගත කාම සංඥාවත් දැන් ගෙවිලා දැන් හිත තියෙන රූපේ. මේ රූපේ කියන ආශාසල ආශාසල ප්‍රසවාසල ප්‍රසාද. ඉතින් මේ විදිහට මේ ආශාසල ආශාසල දන චිත්තක්ෂණේ ප්‍රසවාසල ප්‍රසවාස දන චිත්තක්ෂණේ තියෙන වටිනාකම මෙත්තිකයි කියලා කියන්න බෑ. Taman දන්නවනම් මේ කාමයේ සහ කාම සංඥාව බැඳ බැඳ වද දෙන හැටි. එළවලව පහර දෙන හැටි. ඒ වෙනුවට ආස්වාස චිත්තක්ෂණයක්, ප්‍රසවාස චිත්තක්ෂණයක්, ආස්වාස ප්‍රසවාස රැලි 10ක්, ප්‍රසවාස වම දකුණු වශයෙන් පියවර 10ක්, බිම්බීම හැකිලිම කරන එක නම් බිම්බීම හැකිලිම පියවර 10ක් යන්න පුළුවන් කියලා කියන්නේ ඒක ඉතින් අර වෙන වචනකින් විස්තර කරන්න බෑ මොකද එයාගේ ඒ ආශ්‍රද ප්‍රසාද දන්න හැම චිත්තක්ෂණයකම සීලේ 100%ක්ම සම්පූර්ණයි. ආයේ කිසිසේත්ම මොනක් ගන්න දෙයක් නැහැ. ඒ වගේම සමාධිය වශයෙන් මේ වෙලාවේදී අර ආනාපාන ආනාපාන වශයෙන් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස දැන දැන ගත කරන හැම චිත්තක්ෂණයකම ඉතින් කිසිම කාම ඡන්දයක් නැහැ. තියෙන්න බෑ. ඉතින් කිසිම ද්වේෂිකුත් නැහැ. ඉතින් නින්දකුත් නැහැ. ඉතින් අතීත අනාගත පිළිවන් දඟල ඉන්න මේ වර්තමානයේ මතුවෙන ආනපානෙ දන්නේ. සැකෙත් නැහැ. අනේ මේකෙන් ගිහිල්ලා ඔච්චර නිවන් දකින්න බඳ හුස් ආනපාන කියන හුස්මනේ ඔය හුස්ම අල්ලගෙන ඉඳලා කාටද හරි ගියේ කියලා සැකයක් එනවනම් ආනපානෙ හිටින්නේ නැහැ. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසය නැත්නම් ඉඳගෙන කරන තවත් බිම්බි හැකිලිම එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ ඉරියව්ව එහෙම නැත්නම් සක්මන නැත්නම් බලා කපනවා නම් බලා කපන බව කාල් කරනවා නම් කාල් කරන බව වැසිකිලි කැසිකිලි කරනකොට ඒ බව දන්න වර්තමාන මොහොතේ මායාව නෙමෙයි ඇති හැටි දන්න හැම වෙලාවෙදී රූපයක් අල්ලන්න තමයි අපි අනෙක් ටික ඔක්කොම වාංගු කරන්නේ. අන්නේ රූපය ඒක නිමිත්ත කියනවා අරමුණ කියනවා. අරගෙන හිත තන වඩා ගන්න පුරුදු කරපු කෙනාට පරියංකේදී විශේෂයෙන් අල්ලගත්ත රූප සංඥාවත් එක්ක නැත්නම් රූපයත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ එයා දන්නවා මේ ගියවපු කාමය පොඩි සෙල්ලමක් නෙවෙයි. මන්න ඊට වැඩිය මට දැන් අරමුණේ ඉන්න පුළුවන්. ඉන්න හැම චිත්තක්ෂණයම කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ, වර්තමානෙත් නැහැ, අනාගතයත් නැහැ. නමුත් අර රූපෙ දිහා බලනකොට ඒ රූපයේ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න සමීප වෙන්න වෙන්න උච්ඡන්න ආසන්න වෙන්න වෙන්න කාමයාගේ නපුරු බලපෑම එන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය කරන්නේ මේ අහුවෙච්ච අල්ලපන්නල්ලේ අර අරමුණ දඩමීම කරගෙන නිමිත්ත දඩමීම කරගෙන රූපය කර්මස්ථානයේ දඩමීම කරන පුළුවන් තරම් අරව නොයන විදිහට ළඟ ළඟ මෙනෙහි කරන ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා නැත්නම් බිම්බන බිම්බන බිම්බන හැකිනවා හැකිනවා හැකිනවා කියලා ළඟ ළඟ ඇසුරු කරන්න කරන්න තමන්න ඒ කාමයේ වර්තමාන අතීත අනාගත මේ කාම සංඥා වර්තමාන අනාගත නැහැ. නැත්නම් වම වම වම දකුණ දකුණ දකුණ කියලා කරනකොට පේනවා මේ ගන්න ප්‍රයත්නය නිසා අර කාමේශා කාම සංඥාවෙන් තොර වූ චිත්ත ප්‍රවෘත්තිය. හිතක් අවත්තන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඇති වෙන මේ කාමයන්ගෙන් තොර වෙච්ච ඕලාරික කයින් සමුගත්ත මේ ඇති වෙන මනෝභාවය බුදුචානන්සේ කියනවා ශික්ෂාවකින් තොරව කද්දාකත් එන්නේ නැහැ කියලා. කොච්චර දන් දුන්නත් ඒක එන්නේ නැහැ. කොච්චර සිල් දැක්කත් ඒක එන්නේ නැහැ. તો කොච්චර බුදුහාමුදුරුවෝ පිටිපස්සේ ගියත් එන්නේ නැහැ. දන් දෙන්නේ නැතුවත් බෑ. සිල් රකින්න නැතුවත් බෑ. බුදුහාමුදුරුවෝ පිටිපස්සේ යන්න නැතුවත් බෑ. එනිසා දන් දීලා සිල් රැකලා අර විදිහට හම්බුනාට පස්සේ මම මේ ඇයි අරමුණකට හිත යොදන්නේ අර කාමය වර්තමාන වශයෙන් අනාගත වශයෙන් කාම සංඥා වර්තමාන වශයෙන් අනාගත වශයෙන් ලූබෙන්ද බෙද පහර දෙන ගතිය අයින් කරන්නයි මම මේ අරමුණ මතු කරන්නේ දැන් ඒක මට සී වුණා මට පෑ වුණා මට තේරුණා මම ඒ නිසා ඒ අල්ලගත්ත රූපේ ඉතාමත් සමීපී ඉතාමත් ළඟින් පරීක්ෂා කරලා බලනවා ඒ පරීක්ෂා කරනකොට ඒකේ මුල මෙහිමයි, මැද මෙහිමයි, යක මෙහිමයි කියලා අස්තර විස්තර මෙහිමයි, අංග අභ්‍යංග අංග ප්‍රත්‍යංග මෙහිමයි, ව්‍යංජනාන ව්‍යංජන මෙහිමයි, අලගිය මුලගේ හැටි මෙහිමයි කියලා අර කොහොඳට මේ හොඳට හප හප කන්න වගේ ඒ රූපය හොඳට බල බල ඉන්නකොට එතකොට ඒ රූපය වැඩි වේලාවක් බලනකොට පමණක් ඒ රූපයේ ගෙවන් වීමක් වෙනවා. දැන් මේ සියලුම කාම ලෝකේ අතහැරේ අයින් කරන්න මේ රූපේ සරණ කරගත්තා. ඒ රූපය බලාගෙන ඉන්නකොට ආරම්භයේදී ගුරුසුවට ඕලාරිකව කැපී පෙනෙන විදිහට උත්සන්නව පේනවා. මේ රූපය දිහාම ආස්වාස් ප්‍රසආස රූපය නැත්නම් ඒකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියනවා. පිම්බීම හැකිලිම ගත්තත් වායෝ පොට්ටබ්බ ධාතුව දේශ බලා ඉන්නකොට දැන් ඒක ගෙවන් වෙන්න පටන් ගන්න නැත්නම් ඒක ඒක අර ඕලාරික බව සුකම වෙන්න පටන් ගන්නවා සූක්ෂම වෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය දන්නවනම් දැන් අච්චර ලොකු කාමයක් අච්චර ලොකු පංච නීවරණ ධර්මයක් අච්චර ලොකු කෙලෙස් උපදවන තැනක් ගෙවන්න මම මේ පුංචි රූපයක් ඉස්සරහින් තියාගත්ත දැන් මේ රූපයත් බලහිනකොට ගෙවෙනකොට දැන් තමන් කාමෙන් විතරක් නෙමෙයි ඒ ගත්ත අරමුණෙමුත් විමුක්තියක් ලබනවා වෙන්වීමක් ලබනවා නිරෝධයක් ලබනවා ඒක ක්ෂය වීම දකින්නවා වැය වීම දකින්නවා කියලා කියන්නේ මේ වචන ටික නිවනට කියන නම් නිරෝධය කිව්වත් ක්ෂය වෙනවා කිව්වත් වැය වෙනවා කිව්වත් ඒ රූප ධර්ම ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ පල්ලම් බහින්නේ නිවනට තමයි එතකොට මේ සූක්ෂම වෙච්ච රූපය අති සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. සුක්ඛමතර කියලා කියනවා. එතකොට යෝගාචර කියනවා දැන් මට බලන්න රූපෙකුත් නැහැ. ඒසොට කලින්ම කාම සංඥාව අතහැරලා ඊගාට නීවරණ අතහැරලා දැන් අර අල්ලගෙන හිටපු රූපයක් නැති වෙනකොට බුදුජානනාචනයක මට්ටම් තුනකින් පෙන්නනවා කාමයාගෙන් ඇති වෙන සැලීම කාම ඉන්ජන කාම ස්පන්දන කාම දරත ඊට දෙසියු මට්ටමක් තියෙනවා කාම සංඥාවල් නිසා ඉන්ජන ස්පන්දනේ ධර්තයන් පහළ වෙනවා. ඊට පස්සේ නීවරණ නිසා ඉන්ජන ස්පන්දන ධරත සාරද්ද කියලා කියන එක. ඒ ධරත ගති කම්පන චංචල වෙන ගති ස්පන්දන වෙන ගති මට්ටම තුනකින් අතහැරලා. ඊට පස්සේ දැන් රූපයෙන් තිබුණනේ ගොරෝසු රූපේ හැප්පෙනකොට නාසිකාග්‍ර පීරගෙන පුරවාගෙන යන ගතියක්. එතනින් යම් ප්‍රසවාසයේදී මේ ආශ්වාසයේදී ඒ හුස්ම රැල්ල නාසිකය නාසිකාග්‍රේ නැත්නම් උඩුතොල පීරගෙන උඩට යන ගතිය. ඒකේ තියෙන ස්පන්දන කම්පන චංචලත් දැන් ඔන්න අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගත්තාම දැන් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ රූපය අල්ලගත්ත රූපේ වායු පොට්ටබ ධාතුව ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දකිනවා. දකින්නකොට යාට ඒ රූපයේ රූප සංඥාවත් යම් මේ වර්තමානයේ පවතින අස්පනා අපිට පේන ආස්වාස් ප්‍රස්වාසය කොහොමද ඒක හරියට ප්‍රත්‍යක්ෂ කරලා දැනගත්තා නම් ඒක දිහාම බලانے හිටියොත් ඒ ක්‍රමයෙන් සිුම් වෙන බව දන්නවනම් එයා හොඳටම තේරුම් ගන්නවා අනාගතෙත් යම් දවසක මට මේ වගේ විවිධකක් ලැබිලා මේ වතු කරගන්න රූපේ මේ අරමුණ මේ නිමිති දිහා බලන්න හිටියොත් ඒ නිමිති එන්න එන්න ඒ නිසා යට ඉස්සරහටවත් බයක් එන්නේ නැහැ. මේ අරමුණක් ගත්තට මේ අරමුණෙන් මට දුක් කරදරේ හිත පීඩා ගන්න දෙයක් නැහැ. අරමුණ දිහා බලනකොට ඒක ගෙවෙනවා ගෙවෙනවම තමයි. බුදුහාමුදුරුවෝ එක කරපු එකක් මේ කියන්නේ. මම දැන් මේ අත්දකින්න එකක් කියන්නේ තමයි ඉස්සරහටත් මේ රූප නිසා ඇති වෙන රූප සංඥා නිසා ඇති වෙන හෝ මේ මිදිතිලා ඉගුරුදිලා මිදිත් ගත්තා වගේ මේ රූපේ මට පතර කරදර කරයි කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ මොකද ඒ රූප දිහා බලනකොට එකක් දිවෙනවා එතකොට දන්නවා ඒ ගෙවන් වීම දකින්න එක. ක්ෂය වීම දකින්නකොට, වැය වීම දකින්නකොට, නිරුද්ධ වීම දකින්නකොට දැන් මේ අඳාගන්නේ කරදරකම් කටුරු නැති කම්පන චංචල දර්ශ ගති නැති තැනකට කියන. එතකොට මේ යෝගාවචරයගේ මේ ආශ්‍රව ප්‍රසවාස දෙකම හෝ නැත්නම් එක ආශ්වාසයක් හොඳට විස්තර කරනකොට ඒක ගෙවෙන හැටි. එක ප්‍රසවාසයක් හොඳට බලනකොට ගෙවෙන හැටි දැකීම තාම ගැඹුරු භාවනාවක් කියලා කිසිම පැකිලීමක් නැතුව කියන්නේ. මොකද අපි මෙතෙක් කල මේ මතුවීම බල බල රස විඳ විඳ කාමේ හිටපු හිත දැන් බලන බලන දේ එක ගිවන් වෙන හැටි, වැය වෙන හැටි, ඒක විරජ්‍යණය වෙන හැටි, ඒක නිරුද්ධ වෙන හැටි. එහෙම නැත්නම් කියනවා නම් අකමැති වෙන දේ පාවිච්චි කරන වචනේ මරණය දිහා බලන්න. ආස්වාසි මරලා නැහැටි. ප්‍රසවාසි මරලා නැහැටි. වම් කකුල උස්සනකොට දකුණු කකුල තද වෙනවා. දකුණු කකුල තද වෙන තද වෙන වම් කකුලේ දැනීම නැති වෙලා යනවා. ඒක ගිහිල්ලා බර ගන්නකොට දකුණු කකුලේ තිබුණ ගැතිය නැති වෙලා නැති වෙලා යනවා. පියවර පියවර පාස පිටිපස්සෙන් අර දැනිච්ච තිබුණ අර පොළවේ තද වෙන හැපෙන ගැතිය නැති වෙලා යනවා. ඒ වගේම අපි වැඩක් කරනකොට ඒ කාතක තියෙන දැනුම අනික් අතට මාරු වෙනවා. මේ අතේ තියෙන දැන මේ අතට මාරු වෙනවා. වම දකුණ මාරු වෙනවා. මේ ඔක්කොම කරන හැම සංසිද්ධියකම එකක් පටන් ගන්නවා කියන්නේ තව එකක් ගෙවන් වෙනවා. අපි මෙතෙක් කල් කෙරුවේ ගෙවන් වීම වැළුවෙන එක ආව මංගලියක මහා කාල කණියක මමුස් පේන්තු එක මරණයක් කියලා හටගන්ම බල බල හින්නේ. දැන් යෝගාවචරන හටගන්ම බලනවා වගේම මැද දකින්න වගේ අගත් දකින්න පටන් ගත්තාම මේක මේකේ හිතේ මේක ස්නායු පද්ධතියේ වැඩේ හැටිය පේන්නේ කොහොමද? වැඩේ හැටියට අපේ පද්ධතිය වැඩ කරන හැටියට මේ ආශ්වාස ප්‍රශ්වාස ගෙවෙන්න ගෙවෙන්න Tamange අර ඉඳගෙන ඉන්නකොට තිබිච්ච කය කය පිළිබඳ සංඥාවේ ඒකත් ඉබේම දී වෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳන සංසිඳන තමයි Tamange කෑලි මේ අතපය කන නාසය දිව කය නොදැනෙන පැති වලට යන්න පටන් ගන්නවා. දැනි දැනි ඉඳලා නොදැනෙන පැත්තකට යන්න පටන් ගන්නවා. හැම සංසිද්ධියකදීම මේ කයට ආශා කරන මිනිහා ගෑණි කිව්වත් කමන්නේ නැත්නම් ආත්මයට ආශා කරන මනුස්සයට මේක පේන්නේ මා විශාල විනාශයක් වගේ. මා විශාල බයක් වගේ. අනේ මේක කළා ආසාවෙන් වෙන මොනවත් නැතුණා. අල්ලගෙන ඉන්න තිබුණ කය. වෙන මොනවත් නැතුණත් කමන්නේ මම මාගේ කියලා අල්ලගෙන ඉන්න තිබුණ ආත්මයත් අර ආස්වාද ප්‍රසවාසයේ ක්‍රමික ගෙවීමත් එක්ක පිම්බීම හැකිලිමේ ක්‍රමික ගෙවීමත් එක්ක නැතිව යන ස්වරූපේ දකින්නකොට කලින් දැනුවත් වෙච්ච නැති යෝගාවචරයට ලෑස්තිලා ගියේ නැති යෝගාවචරයට පුදුමාකාර ආසහන තත්ත්ව ඇති වෙනවා දැනුවත් වෙලා ගියත් මානසික ආසහන තියෙන කරාට මෙතෙන්දි මේ මේ தත්ත්වේ දරා ගන්න බෑ සීල නැති කෙනාට මේ தත්ත්වේ දරා ගන්න බෑ ශ්‍රද්ධාව නැති කෙනාට මේ தත්ත්වය දරා ගන්න බෑ. නිසා මෙතෙන්ට යනකොට ඒකේ මේ භාවනාවේ ගැඹුරට යන්න නම් හොඳ සීලක කියන්නේ නොසලෙන මනසක් සීලේ ප්‍රතිත්ථාය නරෝසපඤ්ඤෝ කියන හොඳ ප්‍රතිෂ්ඨිත සීලයක් තියෙනවා. අගේක මනස හොඳ සෞඛ්‍ය සම්පන්න එකක් වෙන්න ඕනේ. යුද්ධයට යන සෙබලෙක් වාගේ. සටනට යන හෙබලෙක් වාගේ. ඒ වගේම හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. බුද්ධ ආධෝත්මයන් වහන්සේලා මේ ගොඩ ඉඳලා පීනන්න උගන්වනවා නෙවෙයි. උන්වහන්සේ වතුරට බහැලා පීනලා මේ කතා කරන්නේ. ඒ නිසා මමත් මේ කරන්න ඕනේ කියලා ඒ ඒ මූලික ඒ භව සම්පත්‍ය ටික අවශ්‍යයි. මේ බිඳලා කලපුරුද්දත් අවශ්‍යයි. බනහලත් අවශ්‍යයි. ඒක උන තේරෙන පටන් ගන්නවා මේ විදිහට කය පිළිබඳ තියෙන කයේ හැඩේ කයේ අංගෝපන් අංග අංග ප්‍රත්‍යංග පස්වාස ආස්වාස දෙකේ ස්වභාව ස්වභාව ලක්ෂණ ධාතු පරිස්කාර වශයෙන් හෝ එහෙම නැත්නම් ඒක මුලැමැදාග වශයෙන් කිව්වත් ඒ ධාතු පරිස්කාර තමයි ඔක්කොම දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ භාවනා එක දිගට කරනවා නම් ගෙවෙන් වෙන්න පටන් ගන්නවා ආන්නෙම ගෙවන් වෙනකොට ඒ යෝගාවචරය මේ සියලු රූප සංඥාවන් රූපයත් රූප සංඥාවත් දෙක ක්‍රමයෙන් ගෙවන් වෙන්න පටන් ගන්නවා වෙනකොට මේ ධර්ම සාකච්ඡාවල සාකච්ඡා කරන විදිහට සමහරෙකුට නිකන් තමන් උඩට උස්සගෙන යනවා වගේ මහ පොළේ ගිල්ලනවා වගේ පණ්ඩර ලක්ෂණකට ඕල්ලනවා වගේ එහෙම නැත්නම් ජීසුලිකට අවුලා කරකවෙන්නවා වගේ එහෙම නැත්නම් මහා ගිනි කන්දකටත් ඇරියා වගේ විවිධාකාර හොල්මන් ඉන්න පටන් ගන්නවා. ඒ හැම එකෙම බලන්නේ මේ යකා තාම මේ කය අල්ලගෙන ඉන්නවද? නැත්නම් මේ යක්ෂණී තාමත් මේ ආත්මයට බයද කියලා. එහෙම තම්බන කට තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් කියලා දෙන දවස එනකම් බත දෙන. මේක මගේ කියා ගන්නකම් බත දෙනවා. ඒක නිසා ඒ පරීක්ෂණේ එනකොට දැනගන්න ඕනේ දැන් මම මගේ අපේක්ෂක මගේ ඇප්ලිකේෂන් එක බාර ගන්න තියෙනවා. මම දැන් පරීක්ෂා කරන වෙලාව. මේ පරීක්ෂා කරන්නේ මොකද්ද? ඔබ තාම කයට ආසාවක්, කය පිළිබඳ සංඥාවට ආසාවක් තියනවාද? ජීවිතේට ආශාවක් ජීවිතේ පිටත ආශාවක් තියෙන කද්දාක සුදුසෙක් නෙවෙයි ආර්ය தත්ත්වයට යන්න. එනම් පොඩි පිටිපසට කියලා වාඩිලා ඉන්න කියනවා. ඒව හැදෙනකම්. යම් කිසි කෙනෙක් කියනවනේ නෑ මම එන්නම ඉස්සරහට බුදලා යාවේ. ඒ නිසා මට කය තියෙන්නේ තිබේවා. ආත්මෙ තියෙන්නේ තිබේවා. මට බුද්ධ පිළිබඳ බුදුහාමර පිළිබඳ විශ්වාසය තියෙනවා. ධර්ම පිළිබඳ විශ්වාසය තියෙනවා. සංඝයා පිළිබඳ විශ්වාසය තියෙනවා කියනවනම් ඇයි මගේ අත ගැහෙන්නේ? ඇයි මට බර දැනෙන්නේ? ඇයි මට හැල්ලෝ දැනෙන්නේ කියලා අහන්න ඕන ගමන් නැහැ. එමුණයි යම් කිසි කෙනෙකුට නිතර නිතර මේ ප්‍රශ්නේ එනවනම් මේ භාවනා කරපුවා හිතුව නැති විදිහට මේ මේ කම්පන චංචල දැනෙනවා, බර හැල්ලු ගති දැනෙනවා, පාන්නේ කරන්න බැරි දැනෙනවා කියලා දැනෙනවනම් ඒ කෙනාට කමඨාන සූත්‍ර කරන්නේ වාඩි වෙනකොටම අරියම් කියක්නම් වාඩි වෙනකොටම තමන්ගේ සීලය ජීවත් කරගෙන තෙරුවන් වන්දනා කරලා මගේ මේ කයත් මගේ ජීවිතයත් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලාට ධර්මයට සහ සංඝයාට පූජා වේවා කියලා කය පුදලා වාඩි වෙන්න කියනවා. ජීවිතාසව අපේක්ෂාව අත්හැරලා වාඩි වෙන්න කියන එකට කියනවා කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේ. යම් තාක් මේ කය සහ ජීවිතේ පිළිබඳ අපේක්ෂාවක් තියෙන තාක්කල් සද්ධාව වැඩෙන්නේ නැහැ. කවදා හෝ මේ කය පිළිබඳ ජීවිතේ පිට අපේක්ෂාව තියෙන තාක්කලික වීර්ය වැඩි වීමට බාධාවක්. සතිය වැඩි වීමට බාධාවක්. සමාධි වැඩි වීමට බාධාවක් කරන ප්‍රඥා වැඩි වීමට බාධාවක්. එසේ යම් දවසක මේ පරිේශණය හරහා මේ කය ජීවිතේ පිට අපේක්ෂා අතහැරපු දවසේ ඒකට කියනවා සද්ධාදී ඉන්ද්‍රයන් තීක්ෂණය කිරීමේ ක්‍රමය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ අත්‍යවශ්‍ය ගමන් උපකරණ ටික තීක්ෂණය කරන්න නම් උදන්න තියෙන්නේ දස දාන වස්තුවක් වෙන මොනක්වත් නෙවෙයි. මේ කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව තියෙන ඇල්ම. හරි අමාරු. ඒක හරි අමාරු කොච්චර අමාරුද කියනවනම් මේ ලෝකේ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි ඇඟ කිලිපොළන දේ තමයි මරණය. ඒ ධර්මතම මේ කොට ගහගත්ත දේ සියල්ලටම මුලට ගහගත්ත කුඤ්ඤේ මම වෙමි කියන එකනේ. ඒ මම වෙමි කියන එක හිටලා තියෙන මේ කයත් ජීවිතයත් දෙක ජීවිත නැත්නම් ආත්මාසාවත් එක්කනේ. ඉතින් මේ දෙක තප්පරයකට හෝ චිත්තක්ෂණයකට හෝ දීලා දානවා කියන එක ඒ හිතෙන් තරම් ලේසි නෑ. ඒක තේරෙයි. මේක ඩිංගිත්තර රත් වෙනකොට අහන මොකද ඒ රත් වෙන්නේ කියලා. මේක රත් සීතල වෙනවා මොකද සීතල වෙන්නේ? මොකද ඒ ගැස්සෙන්නේ? මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ? මැරෙයිද? එහෙම නැත්නම් අංශභාගයට ඇයිද? එතන කොර වෙන්නද හදන්නේ කියලා දෙන්න පුළුවන් උපරිම බය ඇති කරනවා මේක තමයි සැකයෙන් කරන වැඩේ. ඒ තරමටම මේකේ හැම කැලලටම බුදුම ආශාවක් තියෙන සාධාරණ ඒක පිළිබඳ කිසිම ඒ පුද්ගලයාට තියෙන පූර්ණ අයිතිවාසිකමක් රකින්න. නමුත් ඒ හැම අන්සුවක්ම කැප කරලා ඒකට වහංගු කරලා තමයි මේ රූප සංඥාව අපි ගිවන් කරන්නේ. එහෙම රූප සංඥාව ගිවන් කරන තැනට යනකම් එතකොට තමයි තේරෙන්නේ තියෙන්නේ භාවනාවේ හිත එන හුදු අවකාශයට ගියා. හැටල බැලුවත් ආයේ මේ ශරීරය දිහා බැලුවත් ඒක ගන්න දෙයක් නැහැ. මොකද දන්නවා මේක මේ රූපකය රූපය රූපකය පෙන්නලා දුන්නට මේ බැලුමක් වගේ ඇතුළත් හිස් පිටත් හිස්. මේක නේ ওই අවකාශයේ තියෙන එකක්. ඔක අල්ලගෙන හිටියොත් සංසාරයට යන්න හොඳ වාහනයක්. සංසාර ගමන යන හොඳම වාහනයක් තමයි මේ මනුස්ස කය. තීස කයත් හොඳයි. එහෙම නැත්නම් ඔය ප්‍රේත කයක්. එහෙම නැත්නම් යක්ෂයෙක්. එහෙම නැත්නම් තිරිසන් ආත්මයක්, දේව කයක්, බ්‍රහ්ම කයක් මොන මඟුල තිබ්බත් ඔය මොකක් හරි වාහනයක් ඕනේ මේ ගමන යන. ඒකේ බුදුහාම දැකලා හොඳ මේක තමයි මනුස්ස කය. ඉතින් අත් දෙක අරලා මනුස්ස කය දිහා බලනවා කියන අපරාධයක් නෙවෙයි හැටි. නමුත් යන්නේ සංසාරේ. සංසාරයෙන් පිටකොට යන්න නම් මේ කය පිළිබඳ තියෙන ආසාව අර කාම ආසාවත් ඇහැරියා වගේ කාම සංඥාවත් ඇහැරියා වගේ රූප ආසාවත් ඇහෙනකොට මේ කය පිළිබඳ තියෙන ආසාව හැම පැත්තෙම පරීක්ෂා කරලා බලන්න. මේක තමයි භාවනා ජීවිතය අමාරුම කොටස ලොකුම පරිච්ඡේදය. ඒ භාවනා පිළිබඳ රචන ලොකුම පරිච්ඡේදය. මොකද ඒ තරම් කයට ආසයි. ඒ තරම් ජීවිතයට ආසයි. ඒකට මම නැවතත් කියන එක මේ කයට ජීවිත ආසාව කියනවා කිසිම අකුසල කාර්යයක්වත් නෙවෙයි. ඒක තමයි වෙන විදිහට කියනවා නම් මේ ගමන ඉස්සරහට යනකොට අපිට කොක්කට හිටිනදී උගුරේ හිර වෙනදී වම් යාපතරත් යනතෝ විහාපතරත් යනතෝ හිර වෙනදී ඉතින් ඒක ගොඩාක් කල් යනවා කෙනෙකුට යථාබෝධයක් ඇති කරගෙන මේ රූපයන් පිළිබඳව ගිවන් කිරීමේදී විවේකය වෙන හැටි විස්රාම වෙන හැටි එහෙම නැත්නම් උද්දකලා වෙන හැටි ඉතින් සර කාම වස්තු අතහැරීමට කියනවා කාමතුගේ බෙන්වීමට කියනවා කාය විවේකී කියලා. මෙන්න මේ හිතේ තියෙන මේ කායයට තියෙන ආසාව, ජීවිතේ තියෙන ආසාව වෙන් වෙලා හිත අවකාශ තැනකට, අසීමිත තැනකට ඇතුළ පිට වේ කරගන්න බැරි තැනකට යෑමට කියන චිත්ත විවේකී කියලා. කාය විවේකී ලබන ලක්ෂයකට එකක්වත් චිත්ත විවේකී ලබයිද කියන්න බෑ. ඒක ඒක හිතා ගන්න බෑ. අවුරුද්දකට පළවෙනි ශ්‍රේණියට හෝ පහළ පාලාංශයට අත්කොන් ළමයින්ගෙන් කීයට කී දෙනාද විශ්වවිද්‍යාලයට යන්නේ. කලහාතුගේ කෙනෙක් තමයි යන්නේ. උගෝ දෙනෙක් අතරමඟ හැලෙනවා. ඒකටත් වැඩි විශාල ප්‍රදේශයක මේ උඩ පැනගෙන කෑ ගහගෙන මහාන වුණාට උඩ පැනගෙන ගිහිල්ලා පැනගෙන ගිහිල්ලා පැවිදි වුණාට එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානට ආවට කලාතුරකින් කෙනෙකුට තමයි ඒ රූපය පිළිබඳව සමුගැනීමක් ක්ෂය වීමක් වැයවීමක් දැකලා හිස්තන දැක ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනන බං එක චිත්තක්ෂණයකට හෝ දකින්නවා නම් එයාගේ ගුණ කදම්බයක් තියෙනවා. මොකද එයා කාමය ඒකේ තියෙන පෙළෙන ගතිය දැනගෙන තියෙනවා. කාමයෙන් මිදෙන්නට ප්‍රයත්න කරලා තියෙන සාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සේ එයා දන්නවා ඒක අතහැරපු ගමන් කාම සංඥාව තමන් පිටිපස්සේ එලවන්න පටන් ගන්නවා. එයා දන්නවා ඒකත් මායාවක් බව ඒකෙමුත් ජය අරගෙන තියෙනවා. ඊට පස්සේ එයා දන්නවා රූපේ මං දඩමීම කරගත්තා මේ කාමේ සහ කාම සංඥාව අයින් කරන වර්තමාන සානාගත දැන් මේ රූපයක් ගෙවන් වෙලා තියෙනවා එයා දන්නවා ඒ ගෙවන් කරනකොට සාහලවනවා එයා දන්නවා එයා ගෙවන් කරනකොට පුදුමාකාර අපහසුතාවපත් වෙනවා ඒ ඔක්කොමත් ඉවලා දැන් විවේකේ එනකොට ඒ විවේකයේ අගය කරනවා කියන එක සම්පූර්ණම මනුස්ස ලෝකේ කායිකන චිතයක් අමානුෂික දෙයක් මොකද මනුෂ්‍ය ලෝකෙම තියෙන රූපකන්ද රූපයක් බදාගෙන ලෝකයක් බදාගෙන කයත් බදාගෙන මමත් බදාගෙන මගෙත් බදාගෙන යන ගමන. දැන් යා මුල් ධර්ම වශයෙන් එකෙන් චුට්ටකට අයින් වෙනවා අයින් වීම නිවනේදී නිවන් ලබනකොට අනිවාර්යයෙන්ම අත්දකිය එකක් බව යදාන. අන්නේ ඒ ආයතනයට එළඹ වාසය කරනවා කියන මිනිස්සු පොඩි මිනිහෙක් වෙන්න බෑ. ඒක සඳහා මේ මනුස්සයා භාවනා කරවන්න ඕනේ, කමඨා සූත කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා පවත්වන්න ඕනේ, වැටෙන වැටෙන හැප්පෙන හැප්පෙන දේ කියන්න ඕනේ. මෙන්න මේකෙන් ගමන් කරවලා මේ රූප සංඥාවත් නැත්නම් රූපයත් රූපෙන් අයින් වීමත් හොඳ දෙයක්. ඒක කාටවත් නිකන් හම් වෙන්නේ නැහැ. ඒකට ගොඩාක් දේවල් හේතු කරලා තමයි දෙන්නේ. මොහන්නේ විදිහට ගියාට පස්සේ යාට අර අරමුණ නිසා ඇතිවෙන ස්පන්දන කම්පන ඉන්ජිනේ එන්න තැනක් නැහැ. මොකද දැන් ආරමුණ ගෙවන් වෙලා. අපි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ගෙන් ඇතිවෙච්ච මොකක් හරි කරගෙන ආරමුණු කරගෙන නිමිත්තක් කරගෙන කසිනියක් කරගෙන භාවනා කරගෙන අනේකන ඊ අල්ලගත්ත පඨවි ආපෝ තේජෝ ගෙවන් කරාට පස්සේ අවකාශයට යන්නේ. පරිචින්න අවකාශයට යන්නේ අවකාශයේ පෙරලෙන්න දෙයක් නැහැ. අවකාශයේ විපරිණාම වෙන්න දෙයක් නැහැ. හැබැයි හිස් තුච්චයි රික්තයි පරතෝ අනිච්චයි ඉතින් ඒ අනත්තයි ඒ අවකාශ ධාතුවේ තියෙන තුච්ඡතාවය රික්තතාවය අනාත්මතාවය අනුන්ටයි බවට පරතෝ තමන්ටයි නැති බව ශූන්‍ය භාවයේ කියන මේ කරුණු පහම මුස්පෙන්තුයි ඒව නැවතත් කියනවා ඒ කරුණු පහම මුස්පෙන්තුයි අපේ ලෝකයේ හිටවන්නකොට උදේ පාන්දර නැක්කොත් නැද්දකින් කියලා කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ කියනවා මේක දකින්නට ඔකොසම ගමනක් නැහැ කිසිම ගමනක් නැහැ විපස්සනා. ඒ නිසා මේ මේ මිනිසයා ඉස්තියක් වේවා පුරුෂයෙක් වේවා ගත්ත අරමුණ මේ විදිහට කමෙන් ගිවං කරනකොට එයා දැන හෝ නොදැන යන්නේ රූපයාගේ තුච්ඡ භාවයටයි රූපයාගේ ශූන්‍ය භාවයටයි රූපයාගේ අනාත්ම ස්වરૂපයටයි පරතෝ බතිර අනුණ්ඩයි ධම්මටයි නෑ කියා ගන්න. ඒ නිසා ඒ දේවල් දකිනකොට ඉතින්දි නොසැලී ඒක දරාගෙන ඉන්නවා කියන එක අද ඉන්න නම් බුදුන් කෙරේ පුදුමාකාර ශ්‍රද්ධාවක් ධර්මයේ කෙරේ පුදුම එළව පෙළප වාසය කිරීම. ඒකෝ මේ පෙළපතිනේ අපි ඉන්නේ දැන් අවුරුදු 2500 මේකේ කවුරු හරි මේක අත්දකලා ඒක තමන්ගේ පණ වගේ රැකගෙන ගෙනාපු ශාසනයක අපි ඉන්නේ. එවැනි සංඝයා ඒ වගේ මේ වෙනි දෙයක් කරන්න මේ ලෝකයා තුච්ච කළ සලකන සීලෙ මට කොච්චර උදව් වෙනවද? ඒ නිසා යාට ලොකු නොසලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ බුදු ධම්ම සංඝ සාසීලිය පිළිබඳ. වෙනකොට තමයි තේරෙනවා මේකේ දැන් ලෝකේ පැත්තෙන් බලනවා හිස් වුණා, තුච්ච වුණා, රික්තක භාවයට ගියා, ශූන්‍ය වුණා, අනාත්ම වුණා, අන්තපන්ද වස්තු ඔක්කොම අහි වුණා කිව්වට බුදුරජාණන් කියන ඔබ වෙන්ුණේ කෙලස් වලින්. වෙන්ුනේ දුකේ වෙන්ුනේ කර්ම ශක්තිය වෙන්ුනේ අකුසල් කරන තියෙන හැකියාවෙන් ඒ නිසා ඔය තුච්ඡතාවය කාම ලෝකයේ දැක්කට මේක පරාදයක් වශයෙන් බුදුහාමුදුරුවෝ දකින්නේ විශාල ජයග්‍රහණයක් විදිහට මොකද දැන් ඒ ඒ අර ආකාරයට අරමුණක් ගෙවන් කරලා ඉන චිත්තක්ෂණයේ මොන විදිහකට කර්ම රැස් වෙන්නේ ඒක මේ ලෝකේ කවදාකවත් මේ සංසාරේ කවදාකවත් මේ ජීවිතේ කවදාකවත් මේ වගේ ශික්ෂණයකින් තොරව කර්ම රැස් නොවන චිත්තක්ෂණයක් ඇත්තෙම නැහැ. අපි නිතරම කර්ම රැස් කරපදී. ඔය කර්ම පින් වුණත් පව් වුණත් ගෙවන්න ඕන. දැන් මෙතන පවුත් නැහැ, පිනුත් නැහැ, ගෙවන්නත් නැහැ. අන්න එතන ගියාට පස්සේ මේ මෙතනයි මම ඉන්නේ. මේකයි වටින්නේ කියලා. ඒ මනුස්සයා දැනගත්තොත් ඒ මනුස්සයා නිකන් අර යතින්ද කීලෝ පටවින්ස්තෝසියා චතුබ්බි වාතේ අසම්පකම්පියෝ කියලා බුදුරජාණන් සඳහන් කරලා තිනවා. නගර දොරටුවේ තියෙන විශාල ඉන්ද්‍ර කීලයක් වගේ කණුව නගරේ දොරටුව හයි කරලා තියෙන විශාල කණුව යතින්ද කීලෝ ඉන්ද්‍ර කීලයක්සේ යතින්ද කීලෝ පටවින්සිතෝසියා පෘථිවියේ මනාකොට පිහිටියේද සාමාන්‍ය අපි මේ කාලේ හැටේ කියනවා සෙක්කු ගල් දැකලා තියෙනවනේ දැකලා ඇති. ඒ ඉස්සර තිබුණ සෙක්කුව ඒ ගලෙන් තුනෙන් දෙකක් විතර යට කරලා තියෙනවා. උඩ කොටසේ සිරයි සෙක්කු ගෑලා තියෙන්නේ. ඒක තමයි හරක් දාලා ගන්න. ඉතින් හරක් මොන නැති ලඬුවා සෙක්කු කනුව සෙක්කු ගල හෙල්ලෙන්නේ නැහැ. මොකද විශාල ප්‍රදේශයක ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒක හතර මාදිසයන් අතර හොලකට කොහොමරක් අහොල්ලන්න බෑ. ඒ වගේ තමයි මේ රූපයක් දිවක් කරලා ඒ ඒ වෙලාවේදී බුදුන් කෙරේ ශ්‍රද්ධාව ධර්ම සංඝ කෙරේ ශීලයේ කෙරේ අවෙක් අප්‍රසාදය ඒ මම ඒ පමණට ගැලපෙන අවක් අප්‍රසාදය තියෙනවා නම් ඒ මිනිස්යාට කෙලෙස් වලට කිට්ටු කරන්න බෑ හිත. කෙලෙස් ආවට මොන්නම දෙකින්වත් අපනගතයක් ඇති කරන්න බෑ. අවශ්‍යනගතයක් ඇති කරන්න බෑ. ඉන්ජින ඇති කරන්න බෑ. ස්පන්දන ඇති කරන්න බෑ. දරත ගතිය ඇති කරන පුදුම සහැල්ලුවක් තියෙනවා. අතේද, කයේ, පයේද, කයේද, හිතේද සම්පූර්ණ සෑලෝකෙ ඉන්නවා. දන්නවා. විවිධ මිදලා දකින්න පුළුවන් ඕනේ රූපයක්, ශබ්දයක් ඇහුනට, එතන මේ ශබ්ද රූපයක් තමයි. තමයි මේ ශබ්ද කැටි කැටි කැටි කැටි වගේ ඇහෙන්නේ අතරමැද ඕන තරම් හිස්තන් තියන තමන්ට විස්රාම වෙනවා. කයි වේදනක් එනවා. ඒ වේදන නිකන් දලක් වගේ. වොලිබෝල් ගහන්න එහෙම නැත්නම් බැඩ්මින්ටන් ගහන්න අදින දැලක් වගේ හරහා බලන්න පුළුවන් ඇස් තියෙනවා නම් හරහා ඕන තරම් බලන්න පුළුවන් ඒක නැත්නම් හිතවිලි එනවා ආවට මොකද ඒ වනිකම කෑලි කෑලි අතනින් මෙතනින් යන කිසිම අර්ථයක් නැහැ කිසිම තේමාවක් නැහැ කිසිම තමන් එන්න කියලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒව තිබ්බට ඒව නිකන් දැන් විනිවිද බලන්න පුළුවන් ගතියක් තියෙන නිසා තිබ්බත් ගණන් ගන්න නැතත් ගණන් ගන්න. මොකද ඒක නැති තැන අත්දකලා තියෙන නිසා මෙන්න මේ රූප. දර්ගවන් කරන දැනදී හම්බෙන මේ විවේකයට පුත්‍රජානංශේ පාවිච්චි කරේ නිර්ආමිෂ සුඛේ කියලා කිසිම ආමිෂයක් නැහැ. පට වියාපෝ තේජෝ වශයෙන් කියලා අල්ලන්න, වර්ණ දකින්න, හැඩේ දකින්න, ස්වභාව ලක්ෂණ පෙන්වන්න, පෞද්ගලික ලක්ෂණ පෙන්වන්න මොනම දෙයක් නැහැ. ඒ නිසාම ඒ නිසාම මෙතන ගිය මනුස්සයාට මේ කොහෙද ඉන්නේ කියලා වචනෙන් කියන්න බැරුව යනවා. කියන්න වචන නැහැ. මොකද ලෝකේ තියෙන වචන ඔක්කොම යන්නේ රූපත් එක්ක. මේ රූපය අන්නාකාරයකට චිත්තක්ෂණෝ ගෙවම් කරාට පස්සේ මේ මනුස්සයා අසරණ වෙනවා. අනික් පිටන්න කොහොමද මේක කියලා දෙන්නේ? අනිකතිය දකින්න දේ කියපන්න ඕනකම දෙන්නේ. භාවනා කරනකොට දෙ කියපන්න. මෙතන ගිය මනුස්සයාට මොනම විදියකින්වත් කියා පාන්න විදියකුත් නැහැ. හැබැයි මේක නැහැ කියන විදියකුත් නැහැ. මේ තේ අතින්නට බැරි එකක් නෙවෙයි. නමුත් මෙතෙක් කල මේක පිළිබඳ සැක තිබුණා, බය තිබුණා, හරිද වැරදිද මේක බහුලීගත කරන්න කරන්න දසපටිපන්නෝ ඒවන් තබ්බහුල පිහිරිතෝ. මේකට පිළිපන්නා වූ ඒක බහුලීගත කරන්නා වූ ඒ ආයතනයට යනවා යා. යා දන්න එහෙම මට්ටමක් මනසේ තියෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් සතුම්ලක් මේ සංසාරේ තිප්පොලක් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති වෙනමම තන. එතන ගියාට පස්සේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකෙ පුදුම ඊර්ෂාවකින් පිළිච්ච එකක්. පුදුම තරහකින් පිළිච්ච එකක්. පුදුම එකිනෙකා කරේ ගහ ගන්න බැන ගන්න අරුවට වැඩිය ලොකු වෙන්න හදන ලෝකයක්. මෙතන මිලෝ යකෙක් නැහැ. අර ලෝකේ කවදාකවත් නැති සියලුම සැප සම්පත් ටික තියෙනවා කිසිම වියදමකින් තොරව. ඒ නිසා මේක නිතරම ජයක්. නමුත් අපි හරි කැමැති අර තෝගේට හැප්පෙලා සෙනගත් එක කරන්න කරන්නේ. මෙතන තියෙන විවේකයේ දකින්න මෙතන තියෙන පිරිසුදුකම දකින්න මෙතන තියෙන නිස්සද්ද භාවයේ සීතල දකින්න එක්ක පින්නේ එහෙම නැත්නම් ඉතින් ගියාට පස්සේ ඒක දකින්නේ හිස් ඒක තුච්ච දෙයක් ඒක රිත්ත දෙයක් ඒක අනුණ්ඩයි දෙයක් ඒක ශූන්‍ය දෙයක් කිය චිස් කියලා කවුරු ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ජේතවනපස්සන සූත්‍රයේදී මනමේ පෘ탁ජනය යමක් තියෙනවායි කියලා කියනනම් එහෙම දෙයක් මොලෝක ඇත්තෙම නැහැ පුතඥය යමක් නැහැයි කියලා කියනවා නම් නැත්නම් ආර්යයන් වහන්සේලා යමක් තියෙනවායි කියලා කියනවා පුතඥය ඒක ළඟට ගිහිල්ලා වෙලෙ කියනවා මොකුත් නැහැ කියලා. මේ තරමටම අන්ධ භූත ලෝකයක් මේකේ තියෙනවා. පුතඥය මේ තියෙනවා කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සියර්ම සර්වඥයන් දකින්නේ හිස් විදියට. ඔය විනිවිද දකින්න පුළුවන්. ඒකලෙවල මේ පෙන්නන මේ ආයතනෙ බුදුහාමරට අතින් අල්ලලා කියන්න පුළුවන් තරම් නිස්සත්ත්ව භාවයක්, උද්දකලාවක්, විවේකයක්. විස්රාමයක් ශීතලතනක් පිසුතනක් පෘථජනයට ගියත් පෙනෙච්චි හරි කම්මැලි හරි පහළුයි හරි නීරසයි හරිම අවිවේමේ යාට බේනේ පාම තනි වුණා වගේ මොකද බලන්නේම කාමෙටනේ ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ඒ හිමාලයේ උඩ තියනවලු ඒ මානසවිල කියලා එකක් ඉතාමත්ම පිරිසිදුයි ඒක එන්නේ හිම දීවිච්ච වතුරේ එහි වතුරෙමුත් නෙවෙයි වැහි වතුරෙත් ඔය කහ පාට වතුර නිල් පාට වතුර කියලා බහුවේ දසල වහින්න ගියා. ඒ පිරිසිදු අපිරිසිදු වතුරනේ. මේක හිම දිවිච්ච වතුරෙන් එන්නේ. ඉතින් එවැනි ගංගාවල් පහක් මේකට ඇවිල්ලා විශාල මානස විලක් තියෙනවා. ඒකේ ඉන්නවලු රණහංසය. මානස විලේ රණහංසය ඉන්නවලු. ඒ මිනිස්සුන කිසි බාධාවක් මොකුත් නැහැ. ඉතින් බොහොම පිරිසිදු තැනක්. ඉතින් මේ රණහංසය කොට දවසක් කම්මැලි හිටිලා හිමා කන්නේ බල්ලට ආවලු. ඒ ඔය හිමාලය ඔය ඔය කියන ප්‍රදේශේ ගස් කොළක් නෑ. ඒක තියෙන තනිකර හිම වනාන්තරයක් නැත්නම් හිම වලින් බැහැච්ච හිම කඳු තියෙන්නේ. නමුත් ඒ මානස විලෙන් තව පල්ලයට එනකොට තමයි කියනවා ඔය ගංගා යමුනා ආචරවති බ්‍රහ්ම පුත්‍ර ආදී ගංගාවල් පටන් අරගන්න. ඒව පටන් ගන්නතර පස්සේ ඊට පල්ලෙහා තෝතන්නේ ගස් කොළක් තියෙනවා. ඉතින් අර මානස විලේ රණහන්සෙක් ඇවිල්ලා ගහක වහගෙන ඉන්නොට මේ අපේ ගමෙන් ගිය කොකෙකුත් හිටියලු එතන. ඉතින් ඒ රණාංශය කිව්වලු මචං ඔබ දන්නේ නැහැ. මං ආපු පැත්තේ උදුම විලක් තියෙනවා. හරීම පිරිසිදුයි. හරීම සීතලයි. කිසිම රණ්ඩු කරන්න දෙයක් නැත්තේ නෑ. මට මම අපිට කිසි ප්‍රශ්න නැහැ. බොහොම ජයට ඉන්නවා. ඉතින් අර කොකාට හරි කම්මැලිලු ආවෙනවා. ඉතින් අර රණාංශයා මානස විලේ විස්තර අහලා අහලා ඉවරනට පස්සේ කොකා අහනවලු ඒකේ මඩ කරි නැද්ද කියලා. කොකාට ඕන කරන්නේ මඩ කරි විතරයි. ඔය පිරිසිදුකමක්වත් ඔය මොකක්වත් උඩරට උඩ අර පිලි පිලි ගන්න තියෙන මොනරි කැලක් විතරයි. ඉතින් කොකා ලස්සන රණහංශය විස්තර කරන්න හදනවා මේ අපරාධිම මේ රණ්ඩු කර කර මේ කකා ඉන්නව වෙනවට. ඒ වගේ තැනකට ගෙන කොච්චර පිරිසිදුද? කොච්චර පිවිතුරුද? කොච්චර නිර්මලද? මොකෙකුට කවදාකවත් අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? මානස විලේ තියෙන දේ මේ ප්‍රතිලාභයක් විදියට ඒක ලාභයක් විදියට වාසියක් විදියට කද්දාවත් ඒ වගේ මේ මේ රූපකේ පිළිබඳව රූප සංඥාව පිළිබඳව කාමයේ පිළිබඳව කාම සංඥාවේ අපි කොච්චර යෙදිලා ඉන්නවද කියනවනම් අපිට මේ ආයතනය ඒ හිස්තන දකින්නකොට ඉතිපිනේ තුච්ච රිත් ශූන්‍ය අනාත්ම පරතෝයි ඉතින් ඒ මනසේ ඇත් දෙක අරින්නේ වැහුවටත් වැඩිය වේගෙන් නැගිටලා දුවනවා භාවනා වැඩිලා මට මේ මොකද උනේ? ඒ අරමුණක් බලන්න කිව්වද ඒකත් නැහැ. ඇත්ත ඒක වහිනකොට කය පේන්නෙත් නැහැ. මොනව වෙනවද දන්නෙත් නැහැ. ඉතින් මේක දන්නේ නැහැ පිස්සු ඇතිගෙන එනවද දන්නෙත් නැහැ. මේක අන්තභාගයට එනවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් කොරවෙකින් එනවද දන්නෙත් නැහැ කියලා අහලා පහළහට කෙනෙකුත් නැති නිසා අර කය පිළිබඳව තියෙන ආසාව නිසා කොච්චර මෙහාට අදිනවද කියනවනම් අපේ ගෞතම සර්වචන් වහන්සේ නිකන් කාට කතාවට කියනවා මම ලක්ෂ 12000 29 බුදුහාමුදුරුවක් දැකලා තියෙනවා කවදාවත් ඒත් නිවන් දැකලා නැහැ. බුදුවරම 512000ක් 28ක් දැක්කලු නිවන් දැක්කේ නැහැ. මොකද ඒ වෙලාවේදී බණ භාවනාත් කරන්න ඇති. නමුත් අතෙන්ට ගියාට පස්සේ මේක නිවන කියලා දන්නේ නැහැ. ඒ වෙනකොට හිතානින්නේ නිවන කියලා පුදුමාකාර බුදුරැස් වීදෙන නැත්තම් රැස් වීදෙන රත්තරන් ගුලියක් හරි ප්ලැටිනම් හරි නැත්නම් මොකක් හරි දිවි ලෝකයක් හිතාගෙන මේ භාවනා කරන්නේ. නමුත් මේ රූප ගෙවම් කරනකොටම එයාට මේ තුච්ඡතාවේ රිත්තාවේ ශූන්‍යතාවේ අනාත්මතාවේ පිළිබඳව අහලවත් නැත්නම් ඒක පිළිබඳව ලෑස්තියකුත් නැත්නම් අලි අබැග්ගයකටපත් වෙනවා. අලි අබැග්ගයටපත් වෙන නිසා අද භාවනා කරන්නේ නැති පිරිස නැහැ කියලා චෝදනා කරන්න බෑ. භාවනා හරියට නැති පිරිසක් නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේ හරියෑම හරියෑමක් වශයෙන් දන්නේ නැහැ. ඉතින් ඒකේ දෝෂය භාවනා කරන කෙනා තේද කියන්න දන්නේ නැහැ කියලා දෙන ගුරුවරයා තේ කියන්න දන්නේ නැහැ. කොහොම හරි වෙලා මේක sannivedanaye වුණොත් භාවනාවත් හරි කියලා මේක අවබෝධ කරගන්න. ඒ ආයතනයට එළඹ වාසය කරන්න පුළුවන් වුණොත් බුදුසසුන කියනවා යා කාමයන්ගෙන් කාම ඉන්ජන වලින් තොරව කාම සංඥාවන්ගෙන් කාම සංඥා ඉන්ජන වලින් තොරව නීවරණයන්ගෙන් ලැබෙන ඉන්ජන වලින් තොරව ඉන්ජන කියන්නේ හැල හැල හැපිලි වලින් තොරව ඒ ආයතනට එළඹ වාසය කරනවා. අර පුදුමාකාර පිරිච්ච ගතිය කියලා එකක් තියෙනවා. සම්පත්‍ති කරගතිය කියලා එකක් තියෙනවා. සන්තුෂ්ටි කරගතිය කියලා එකක් තියෙනවා. ඒ ආමිෂෙන් තොර වෙච්ච අනෙතන ගියාට පස්සේ පුදුම තල තුනකම. මේකට කියනවා සතිපට්ඨානය කියලා. සතිය හොඳට පටලනවා. සතිය හොඳට පිහිටනවා. සුපතිච්ඨිත සතිය කියලා කියනවා. එහෙම නැත්නම් ඉන්ද්‍ර කීයක් ගැහුවා වගේ පොළවේ. ඒකට තේරෙන පටන් ගන්නවා මම දැන් හොල්ලන්න බෑ කාටවත් කියලා. මට මේ ලාභ දෙන්න, සත්කාර දෙන්න, සම්මාන දෙන්න කිව්වට නැත්නම් තෝ මරණ කපණ ගන්නවා තෝගේ ශරීරයකට ගන්නවනම් ගනි. දෙන සත්කාර සම්මාන දීපන්. මයි නෑ. ඒ නිසා යාට නොසලින මනසක් එන්නේ. නමුත් මම ටිකක් වෙලා ගියා මේ මෙච්චර වෙනකන් කතාව කතා කරමින් ඉඳලා අද ධර්මදේශනයේ සර්වචන සඳහන් කරනවා. එතෙන් ගියාට පස්සේ මේ නොසැලෙන බව තමන්ගේ ධම්මට්ඨිතිය කියලා කියකට කියන ධර්ම ස්ථාවර භාවය. එහෙම නැත්නම් මේකට සප්පච්ච පරිඥාණය කියලා උත්කෘෂ්ඨ අර්ථයෙන් කියනවා. ප්‍රතිෂ්ඨාව කියලා කියනවා. මෙන්න මේ ප්‍රතිෂ්ඨාව දැකපු කෙනාට ඒ නොසැලෙන බව ඉන්ද්‍රකීලයකට හතර මායි දිහාවෙන් යන හොඩකින් හොල්ලන්න දෙයක් නැති බව තේරුණාට පස්සේ නොසැලෙන බව පිළිබඳ සංඥාවක් එනවා. ආනෙන්ජ සංඥාව කියලා එකට කියනවා. මම මම මම දැන් කාටවත් හොල්ලන්න බෑ. මම මේ ලාභයට සත්කාරට සම්මාන දෙන එකවත් තරජනයකටවත් මම හොල්ලන්න බෑ වෙන විදිහට කියනවා මම මේ උපයාගත්ත බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව මට මේ අසවලසවල සම්පත් දිනුනොත් මම කතෝලිකාකමට යනවා අසවලසල් සම්පatti දුන්නොත් මම බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවනේ වෙයි කියනවා මොන්න જાතිනොත් ඔල්ලන්න බෑ. එහෙම නැත්නම් මම ධර්මයේ ධර්මයේ නෙවෙයි කියන්නේ සංඝ සංඝ නෙවෙයි කියන්නේ සීලේක අවශ්‍යතාවයක් නැහැ කියන කද්දාක කටක් කරන්නේ නැහැ. මොකද වෙනාන මේවා ශික්ෂණෙන් ආවේ කිය. අන්නේ ලැබෙන ස්ථාවරේ ලැබුණාට පස්සේ යා ඒක පිළිබඳව සංඥාවක් ගන්න. ඒකට කියනවා ආනෙන්ජ සංඥාව කියලා. Taman නොසැලී විනාඩි කිහිපයක් ඉන්න පුළුවන් බවට සංඥාවක් කරනවා. ඒ වෙලාවේදී අපිට සාමාන්‍ය මේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ඒ ආනෙන්ජ සංඥා. නොසැලෙන බවට සංඥාවල මේකෙදි දැනෙන්නේ නිකන් අපි සාමාන්‍ය වචන දැමුවොත් මම මැරිලා නැති බව දන්න. තවරණ දින හොඳටම මැරිලා. හැබැයි නිින්ද කියලා නැති බවක් දන්නවා. ක්ලාන්ත වෙලා නැති බවක් දන්නවා. හැබැයි කාටවත් කියාගන්න බැරි වුණාට මොකද්ද සංඥාවකුත් තියෙනවා. මොකද්ද දැනීමක් තියෙනවා. මම වෙනදා ඉන්න විදියට මේ මැරිලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ. අන්නේ සංඥාවට එනකොට රූප ධර්මයන් පිළිබඳව මොන විදිහකට වර්ණන කරන්නද? රූප ධර්ම මොන විදිහකට අර්ථකථනය දෙන්න? නිර්වචනය කරන්න. එනිසා ඒ කලාවිවාද සූත්‍රයේදී සර්වඥන්සේ ආන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් සර්වඥන් සඳහන් කරලා තියෙනවා න සංඤ සංඤී නෝපි විසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභෝති රූපං තණ්හා නිදානානි පపంచ සංඛා අනේ යම් ස්ථානයක් තියෙනවා යම් සංඥාවක් තියෙනවා න සංඤ සංඤී මේ දින්දා ජීවිතේ කනබොන සංඥාවක් නැහැ ගහ බැන ගන්න සංඥාවක් නැහැ ඊසිය ක්‍රෝධ මානකම් කරන සංඥාවක් නැහැ ලාභ සත්කාට ලබන සංඥාවකුත් නැහැ න සංඤ සංඤී නෝපි විසඤ්ඤී තමයි හොඳට දන්න විසඤ්ඤ වෙලා සිහි නැති වෙලත් නැහැ නොපි අසඤ්ඤේ මොනම දෙයක්වත් නැහැ කියන්නත් බෑ සම්පූර්ණ සංඥාවක් නැහැ න විභූත සංඥේ මෙරිලත් නැහැ එහෙම නැත්නම් සංඥාව නැති වෙලා ඒකට කරදරයක් වෙලත් නැහැ ඒවං සමේතස්ස මෙන්න මේකට එළව වාසය කරන්න පුළුවන් එකනහට විභූති රූපං රූපයාගේ කලහැප්පිලි රූපයාගේ කුප්පන ගති රූපයාගේ තියෙන කම්පන චංචල ඉන්ජන ධරත එවන් සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකය මනසකේදී කිසිම ප්‍රපංචයක් පැනනගින්නේ හිත ගොජ දාන්නේ ගොජ දාන්නේ සංඥා තිබුණොත් පමණයි දැන් එයා සංඥාව බසලා තිනවා උණුවන් තරම් අඩුතැනට අර තේරෙනවා මේ වෙලාවේදී Tamange හිත සම්පූර්ණ විශ්වගත වෙලා තියෙනවා මට කියන්න වෙනසක් නැත්තේ නෑ. මුළු විශ්වය පුරාම තියෙනවා. ඒ නිසා ඒකේ කිසිම ලෙඩකට හිටින්න බෑ. ඒ ඒ අවස්ථාවේ. කය ලෙඩකට හිටින්නත් බෑ. එතන ඒ තරම්ම පිරිසිදුයි. මානස විල වාගේ. චේතන ගියාට පස්සේ තේරෙනවා මේකට හිතවිල්ලක් ආපු ගමන් ගොම කිරි කන්න කිරි කලයයි ගොම කඳුලයි. හරි මට නම් දැන් ඔන්න ආනිච්ච සත්‍ය සංඥාව ආවයි කියලා හිතුණා නම් ඒත් එක්කම ඔක්කොම ඉවරයි. මට විතරයි මේක හරි කියන්නේ අනිකයි දාන කරගන්න බෑ අනිකට එන්නේ නැති ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ අමුතු ධම්ම ජීවන්තක පණහලත් නැහැ මම නම් ඇව්වයි කියලා ඔන්න කල්පනා වෙන ගමන් අර ඔක්කොම ඉවරයි. ජීවිතය මේකට එළඹ භාෂය කරන්න පුළුවන් මේක රැක ගන්නවා කියන එක. ගහපාදීලි ධරහා තෝතෝ වරපල කියන රණ්ඩු දරුවල් හරහා කැපිපෙන් හදන දේ හරහා වංචනික ධර්ම හරහා ෂටමායවි ගති හරහා කතාකත් මේක දරන්න බෑ. ඒක දරන්න නම් මේකට ආවට පස්සේ බුද්ධිකලා බව විවේකය විස්රාමයේ අගය කරන මනසක් ඇති කරගන්න. දැන් මෙතිකුත් එහෙම තමයි මෙතෙන් ආවේ. මෙතෙන් ආවත් මට නම් දැන් ආනෙන්ජ සංඥාව හම්බුණා මං හෙට පණහකට විතර ඒක සම්බන්ධයෙන් පාටියක් දෙනවා. කට්ටි එන්න අපේ මේ ආනෙන්ජ ආනන්ද සංඥාව ලැබීමේ සමා මේ පාටියට කියලා පාටි දාන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කියා පාන්න පටන් ගන්න. හැම දෙයකින්ම වෙන්නේ අර නැති වෙච්ච සංඥාව ගන්න. එහෙම නැත්නම් ප්‍රපංච කලියුතු නැති තැනක ප්‍රපංච කර. සැක නොකලියුතන සැක කරනවා. මේ අතින් අපි 5 ලක්ෂ 12000 28ක් නෙවෙයි. ඒ වගේ 5 ලක්ෂ ගාණක් බුදුරු දැකලා ඇති. මෙතෙන්ද යන්නත් ඇති. කදාකවත් දන්නේ මේක නිවන් පෙත කියලා. අපි මේක අඳුරට ගත්තා. කෑපෝ සංගාණන්ත මේක සැක කරා. ඉතින් ඒක කහාගවත් දෝෂයක් නෙවෙයි. කවදා හෝ එතෙන් ගිහිල්ලා මේ ගැන කියන්න යන්න එපා මම පාන්න යන්න එපා පිළිඹු කරන්න යන්න එපා හුවා දක්වන්න යන්න එපා හුවා දක්වන්න පිළිඹු කරන්න මම පාන්න හිතන්න යන හැම වෙලාවෙම මේක කෙරෙනවා ඉතින් මම අමෝතු එහෙම කියනවනම් නිකන් මේ ඊතර් ටිකක් පෙට්‍රෝල් ටිකක් අත් දෙකට වක් කරලා කියනෝක ඔක තියාගෙන හිටපන් කියලා හුලම් වදින්න වදින්න අරක පියකට පියගෙන යනවා ඒක තියාගන්න හොඳ මුඩියට ඒක දාලා වහන්න එපායි ඒක නිසා මේ මේක ලැබෙන එක නම් ලැබෙන්න ඇති. උඟ දෙනකොට ලැබිලා නමුත් එක්කකොටවක් ගන්න. තේරෙන්නේ නැහැ මේක අරස කරගන්න. ඉතින් ඒකෙන් දොස් කියලා වැඩකුත් නැහැ. දොස් කියලා වැඩකුත් නැහැ කියලා කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ තෝකෙන් කොට ආවේ මේකට ගිහිල්ලා මේකන අඳහර පාන්න එපා. කියා පාන්න යන්න එපා. ඒක පිළිඹු කරලා කාටද දෙන්න යන්නව දෙන්න බෑ. මේක හුවා දක්වන්න බෑ. නමුත් මේක තියෙනවා. ඉතින් බුදුහාමුදුරගෙන මේක පුරුතඥයට කියන පිස්සු මේ මොනවාරි මේ අඩුවත්තනකට කාලා වෙන්න ඇති නැත්නම් ගංජා කාලා වෙන්න ඇති ඕක පිස්සු කතා කරන ඕළුව නරක වෙලයි කියලා හිතනවා. ඒකට ඒ මනසට දෙන මේ කට්ටියට පිස්සු એટલે කාම සංඥාවෙන් තද වෙලා ඒ රූපෙට යට වෙලා මේගොල්ලෝ කතා කරන ඉතින් මේ ලෝක දෙක අතර කවදාවත් සංනිවේදනය වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. මේ ලෝක දෙකක්. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ වගේ නොසැලෙන තැනකට ගිහිලා නොසැලෙන තැන පිළිබඳව හැඟීමත් නැති කරන්න පුළුවන් කියලා මම දන්නේ. ඒක කොහොම මම විස්තර කරන්න ඒ සංඥාවත් අයි කරන්න පුළුවන්. මට ඉස්සර දිනුනා නොසැලෙන බව පිළිබඳව මෙතෙන් දෙනකන් දන්නා මෙතනින් පස්සේ දැනෙන්නේ නැහැ කියලා. ටික කාලයක් ගියාම මේ දැනෙන්නේ නැති කීටි තේරෙනවා. නිින්ද ගිහිල්ලා නැහැ. කය යම් ප්‍රමාණයකට නඩත්තු වෙනවා. ඒක ශික්ෂාවෙම එන එකක්. අහම්බෙකුත් නෙමෙයි නිදිමත කියලා ඉස්සර හිතුවා දැන් බලනකොට පේනවා කියන්නේ නිදිමතකුත් නෙමෙයි සමාන පිටක නිදිමත වෙන්න පුළුවන් නමුත් දැන් හිට අවදි වෙන්න පුළුවන් ඉතින්දි තේරෙනවා කියා ගන්න බැරි තත්ත්වයක් ආහනේ කියා ගන්න බැරි තත්ත්වයක් ආනෙන්ජ සංඥා වශයෙන් බුදුහමර පේනවා ඒකත් අනිකුත් සියලු සංඥාවලු ආනෙන්ජ සංඥාද අතෙත්ත සබ්බ සංඥා අනිකෝ සියලු සංඥාවල් දුරු කරන්න පුළුවන් තරක් තියෙනවා. ඒක සමත භාවනාදී පෙන්වන්නේ ආකින්චඤ්ඤායතන කිසිත් නැති සංඥාවක්. ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤ ආයතනෙ විදියට. ආකින්චඤ්ඤායතනෙ විදියට. ඒ නිසා ඒක සමත භාවනා කරන අය සඳහා පමණක්ම තියෙනවා කියන්නේ සමත භාවනා කට්ටිය බුද්ධිය සින්න කරගෙන තියෙනවා. නමුත් මේ දවස් පහක බණ කිව්වට පස්සේ මම අහන්න කැමතියි. විපස්සනා උතුලින් අපිට එතෙන් යන්න බෑ කියත හැකිද? මුදවට සුද්ධ කරන සුද්ධ කරන එක දෙදෙන යන්න පුළුවන්. එතෙන් යන්න ඉස්සලා අපි චතුත්ථ ධ්‍යාන ලැබලත් නැතුව ඇති ආරෝප ධ්‍යාන ලබන්න නමුත් මේක මේක අත් දකින්න පුළුවන් ඒස සර්වතන සඳහන් කර තිනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ මේ ආකින්චඤ්ඤායතනයේ කියන ditta ධම්ම සුඛ විහරණය එකෙක් ලබනවා. තව කෙනෙක් පඤ්ඤාය අධිමුච්ඡති. එයා මේක ප්‍රඥාවෙන් ස්පර්ශ කරනවා. සමතේකන රූප ධාන අරූප ධාන රාකින් සංඥාදන යනවා. විපස්සනා කරන එකන ඒ ධාන වල අත්දැකීම ලැබෙනවා. නමුත් ධාන සමවැදීමක් නෑ. නමුත් එයාට මේක ප්‍රඥාවෙන් ස්පර්ශ කරතයි. ප්‍රශ්නාවේ විනිවිදින්න පුළුවන්. ඒ නිසා ක්‍රම දෙකක් තියෙනවා. ඒකට කියනවා චිත්ත භාවනා ප්‍රඥා භාවනා නැත්නම් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන. ඒක ඉතින් පෙන්නවා මේක සමතයේ නැත්නම් සමත ප්‍රයත්නයේ සමත සමාධිය හරහා යන්නේකන ප්‍රධාන වශයෙන් පහර දෙන්නේ තෘෂ්ණාවට. තණ්හාවට විරුද්ධව කියලා තමයි සංසාරේ දැටි ටික කඩලා දාන්නේ. ප්‍රඥාවෙන් යන එකන අර වගේ ධ්‍යාන සම්වැදීමක් කරන යා පහර දෙන්නේ අවිද්‍යාවට. ඒ නිසා බුදුජානනාංශය කියලා සඳහන් කළා තියෙනවා හන්ත්වා මාතා පිතුණන් කියලා අපිට මේ නිවන් දකින්න අම්මයි තාත්තයි දෙන්න මරන්න වෙනවා. අම්මා වෙන්නේ තෘෂ්ණාව තාත්තා වෙන්නේ අවිද්‍යාව. ඔය දෙන්නම මරන්න නැතුව නිවන් ලබන්න බෑ. ඒ නිසා නිවන් ලැබීම තානන්තරිය අකුසල කර්ම. කම්මප්ප මරණ සයිස් එකේ වැඩක්. ඒ නිසා උංගක දෙනෙක් මං හිතන්නේ කැමති වෙන එකක් නෑ ආනන්තරිය අකුසල කර්ම කරන්න. ඒගොල්ලෝ දන්නේ අපට අපට උනතුරෙන් ඇල්ලතුරෙන් සංග්‍රහ කරලා මාතු පිතු උපට්ඨාන උත්තදාරස්ස සංඝෝ කියලා සංසාරයක් වටනවා මේ තණ්හාවට ඇල්දියුණුතිය සපේලා තණ්හාවට පෝෂණය දෙනවා. අවිද්‍යාවට උණු පැංගල්පන් සපේලා අවිද්‍යාව වටනවා. ඉතින් වටලා කියනවා අනේ සංසාරේ හරි දුකයි. අනේ කුණු පංචස්කන්ධේ හරිම අසුබයි. අනිච්ච දුක්ඛ අනාත්තං කියලා නිකට අල්ල තියාන චක්කුණු පංචස්කන්ධ කිය කිය ඉන්නවා. කදාකත් මේ අම්මයි තාත්තයි දෙන්න මරන්න කැමති නැහැ. හැබැයි මේ මේ සූත්‍රේ නිමාව නෙවෙයි. මේ සූත්‍රේ කුළු ගැනීම අවස්ථාවනේ පුත්‍රජනස පෙන්නන්නේ අර කිලුරු ගිරිය පොත්තාරින්න වගේ එක එක එක එක එක ගෙවක් කරලා අවසාන මේ සංඥාව ආනෙන්ජ සංඥා නැත්නම් මේ පිරිච්ච ගතිය මේ සම්පත්‍ති කරගතිය මේ දැනෙන නිින්ද කීලක් නැතුව නමුත් හොඳට අවදිලා ඉන්න ගතිය සංඥාවක් අරගෙන ඒකත් ගෙවක් කරලා පස්සේ ආකින්චඤ්ඤායතන කියන ආයතනයටපත් වෙනවා. ඒ ආකින්චඤ්ඤායතනයේද මේක ඉන්න පුළුවන් තරම් මේක මධ්‍යස්ථානයක්. ඒකම අජිත අවකාශ මධ්‍යස්ථාන හතර තියෙන හන්දට යන ඉසල ඒක ඉඳලා යන්න හදනවා. ඉස්සරහට හඳ ඒ වගේ අජිත අවකාශ මධ්‍යස්ථානයක් වෙනවා. මේ අඟහරු ග්‍රහයට යන්න. ඒ වගේ මධ්‍යස්ථාන හදා ගන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. අනේ වගේ ආයතනයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒක ආයතන පුරුදු කරගෙන ඒතං සන්තං ඒතං පණිතං යද්දං ආකින්චඤ්ඤායතනය. ඒ සාන්තය ඒ ප්‍රණීතේ එනම් මේකේ නාකින්චඤ්ඤායතනය කියලා බුද්ධජානකේ පහළ වෙන්නේ ඉස්සර වෙලා හිටපු බමුණෝ සමතෙන් මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ආලාර කාලා. එතකොට කිව්වලු සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලෝ මේ සංඥාව කියන්නේ රෝගයක්. සංඥාව කියන්නේ ඇඟේ හටගත්ත ගඩක්. සංඥාව සල්ලයක් යකට හිට උලක්. ඒ නිසා හරි වේදනේ හරි කම්පන ඉන්ජන චංචල දෙන්නේ මේ සංඥාවයි. අසංඥී මෝහෝ සංඥාව නැති එක පිස. එහෙම නැත්නම් මේ කියන්නේ මේ බම්මණයයි. ඇඟට දැනෙන්නේ නැති මනුස්සයා මොනක්වත් තේරෙන්නේ නැහැ. හතර දෙනා උ බම්මණයයි කියලා කියනවා. ඒකත් බෑ මේකත් බෑ. ඒ නිසා ඒතන් සන්තං ඒතම් පණිත යද්දං ආකිච්ඡඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන පදේ තමයි ඒගොල්ල හිටියේ. සර්වඥාන්සේ දැන් අපි කියනලා තියෙනවා ඒ සංඥාවට ආවත් ඒ සංඥාව මෙතෙක් තුන ගොරෝ සංඥා අයින් කරා වගේ මේට මේට මේට අයින් කරගෙන යනකොට ඒකේ නාමයේ කියන නාම ධර්ම හෝ රූප ධර්ම රූප ධර්ම පිට වියාපෝතේ වශයෙන් සඳහන් කරනවා. නාම ධර්ම මෙතන සංඥා වශයෙන් ගන්නවා. ඒකත් ගෙවන් කරුවට පස්සේ එයා එනවා කිසියම් දෙයක ගැටුමක් නැති. කිසියම් දෙයක හැප්පීමක් නැති තැනකට ඒක වෙන දැනකින් ගත්ත බුද්ධ වචනයකින් උද්දුත කරලා පෙන්නනවනම් සංඥාව සංඥා විමුක්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා සංඥංච දිඨින්ච යේ අගහේසුන් තේ කට්ටයන්තා විචරಂತಿ ලෝකේ ඉතිනා යම් කිසි කෙනෙක් මේ සංඥාවෙන් විමුක්ත වුණා මේ විදිහට තාම සීවන එකත් අතහැරියා නම් කදාක සංසාර ගැටවදින්න ඊට පස්සේ පටලැවිලි එන්නේ නැහැ සංඥා විමුක්තස්සන සම්ති ගන්තා කාටවත් අපිට ගැට ගහන්නත් බෑ අපි අපි කොක්ක වදින්නෙත් නෑ. පඤ්ඤා විමුක්තසන සම්තිමෝහය. යම් කිසි කෙනෙක් මේක ප්‍රඥාවෙන් විනිව දැක්කනම් යාට මොහේ කඳුලක්වත් හිතෙන්නේ බෑ. අරිමුවක්වත් හිතෙන්නේ බෑ. හිත පිරිසුදු වෙනවා. දික්කින්ච සංඥාංච දික්කින්ච යේ අග්ගයිසුන් කවුරු හරි මේ ලෝකෙ මේක සංඥාවක් වශයෙන් ඇල්ලුවා නම් දෘෂ්ටියක් වශයෙන් ඇල්ලුවා නම් එයා ගැටි ගැටි ලෝකේ ඉන්නවා. යන යන මිනිහට ඒක වාතයක් වෙනවා. හැම කෙනෙක් එකම ගැටි. හැම දෙයකටම ඊර්ෂ්‍යා කරනවා. හැම දෙයක් එක්කම රණ්ඩු කරනවා. තෝතෝ වරපල කියන ආයුධ අරගෙන පොළොව අරගෙන ගහගෙන බැනගෙන රණ්ඩු කරනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ අපි දේවල් දේවල් වශයෙන් හඳුනා ගන්න යන්නේ. සංඥාවල් දෙමෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාවෙමක මිනිවිද නැත්තම් හැමදාම ගැටුම් තමයි. බුදුජානක කොච්චර මේ සංඥාවෙන් සහ ප්‍රඥාවෙන් ගැලවුණාද කියනවනම් උන්වහන්සේ කියනවා මම කවදාකවත් කිසි කෙනෙක් ගැටෙන්නේ නැහැ. ඒ උනට මෛත් එක්ක ලෝකයා ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. සර්වඥාන්සේ ඉන්නකම් චින්චමානිකව වෙවිලා එක පැත්තකින් දොස් කිව්වා. දේවදත්තය ඇවිල්ලා එක පැත්තකින් ඊතලආය දුනෝ ආය වෙහෙව්වා. බීමත් කරපෑ තෙක් මෙහෙව්වා. මාගන්දී ඇවිල්ලා පුදුරන සතුටුසට බැන්නේව්වා. දේවදත්ත ගල් පෙරළුවා. ඉවරයක් නැහැ. බුදුසසුනේ කිසිම දෙයක සංඥාවක් කරගත්තේ නැහැ. කිසිම දෙයක් නොදැක්කෙත් නැහැ. ඒක ඒ කියන ඒ මම වෙන් වෙලා මං ගැටව නැතුව අවුල ගන්න නැතුව ඉන්න මෛත්‍රික ලෝකෙ ගැටෙනවා. ඒතිෙදි බුදුරජාණන්සේට හැප්පෙන්න ගියා නම් මොකද වෙන්නේ? යපි ළඟ වෙලා තියෙන්නේ ඒ පැත්තේ මොකද ගැට මෙහෙ ගැට අන්තෝ දටා බහි ජටා ජටා ජටිතෝ පජා. ඇතුළෙත් ගැට අපිට මේක ලියා ගන්නත් බෑ. පිටේ ඉන්නේත් ඒක කෝල්ල ගුලි. ඕල බබල ඉන්න හරියක් කියන්නේ. අල්ලපු ගමන් පටලවිලි දුක. ඉතින් ඒ ලෝකෙක ගැලවිලා යන තෑහෙන පොල් තෙල් ඕන. ඉතින් මේ සූත්‍ර වල පොඩ පොඩ පොල් තෙල් තමයි තියෙන්නේ. උඟ දෙනකේ පොල් තෙල් මඩිසලේ මුඩු වෙලා තියෙන්නේ. අලුත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඒකත් හරි පිළිණු ගඩක්. ඒ නිසා මේක බලහන් බලහන් යනකොට තමයි තේරෙනවා නම් අපි මෙතෙක් කල් කරගෙන ආපු පාර අපිට කොච්චර උදව් කරනවද දෙසියුම් තැනකට යන්න කියලා. තමන්ට තේරෙයි අපිට කරන්න තියෙන උත්තරම සේවාව තමයි අපි ළඟ තියෙන යම්මේ දානයක් තියෙනවා සීලයට සීලයක් තියෙනවා සමාධිය සමාධිය තියෙනවා ප්‍රඥා විදියට දැනට ආයෝජනය කරලා හදාගත්ත මේ වේදිකාව මත ඉඳගෙන ඊට වඩා සියුම් තැනට ඊට වඩා කෙලෙස් අඩු තැනට ඊට වඩා කර්ම අඩු තැනට ඊට වඩා චේතන ප්‍රාර්ථනා අඩු තැනට යන්න පුළුවන් නම් ඒක තමයි මේ සම්මන්ත සාසනයෙන් ගන්න තියෙන උත්තරම සේවාව ඒක සාසනයට දෙන්න තියෙන උතුම්ම සේවාව. ඒත් එක් මනෝර බුද්ධ ආගමේ අද කියන වැඩයි අපි අර සාකච්ඡා කරා වගේ මේකයි එක බannකොට බුදුම පරාසයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න යන්න එපා. ප්‍රශ්න කරගත්තොත් අපිට වර බුදුහාමුදුරු කිව්වාගේ හැම කෙනෙකුම ගැටුම් හම්බෙනවා. ඒ දෙකම තියුණා එදත් තිබුණා එදත් තියෙනවා. ඒ තියෙද්දි Taman අර Taman ඉන්න ඉහළ ගෙදර අගය කරලා ඉහළ ගෙදර චිත්ත ගගා ඒක වටේ සවාරි කියලා කියලා ඉන්න යන්න එපා. බින්ගයක් කරනකෙ පයින් එකයි තියෙන්නේ. මේක තමයි පයින් ක්‍රම. ඉතින් අද ධර්ම දේශනාව ශිළු දිනාටම ඒ විමුක්තිය ඒ ගැළපී මේ මාර්ගයේ පිට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා